අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ නැත්තම් වැඩමුළුවේ තුන්වෙනි දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්නී සභාවාරය සාකච්ඡා වාරය ආරම්භ කරන විදිහට අපි මල්ලිකාණන් ඉල්ලා සිටිනවා. ගරු ස්වාමින් වහන්සේ, කායංක භාවනාව ශරීරයට සිත යොදා වරහන් ඇතුළේ ඉරියව්වට පටන් ගත්තෙමි. කර්මක වේලාවකින් උදරයේ පිම්වීම හැකිලිම ඇති පසුව දැක්සි පසුව පාදයේ එක්තැනක වේදනා ස්වභාවයක් කෙරෙහි සිත පිහිටුවෙමි. දැනෙන්නේ දුක් වේදනාවක් බව හඳුනා ගත්තෙමි. ඒ දෙකම දිගටම බලා සිටියෙමි. දුකට දුකම පැවතින. ටිකකින් හිත කයේ වෙනස් තැනකට යොදවුනි. එතනක් දුකමය. මෙසේ පැන්කේකේ ප්‍රථම යෙදුණා මේ හැම තැනම දුක වේදනාවම දැනුනි. සිහියෙන්ම ඉරියව් මදක් වෙනස් කරමි. නැවතත් ටික වේලාවකින් කලින් මෙන්ම කයේ තැන් තැන් වලට සිත යෙදුනද හැම තැනකම දුකක්ම දැනුනි. ඉරියව් මාරු කරන සුළු මොහොතකටම මේ දුක නොදැනුනි. දුක පීඩාවක් වනම් බොහොම දුකකි. දුක පීඩා මේ දකින්නේ දුක නම් වූ සත්‍යද දුක් වේදනාව මොනවා වුණත් මේ දකින්නේ ද්වේෂ හිතකින් කියලා පේනවා ද්වේෂයේ කාදාව සත්‍ය දකින්න බෑ ඒ සතුන්ගිනි වාක්‍යයේ ඉඳලා යන්නේ පැංගිලි ඇඹුල් ගසට ඒ නිසා කවදා හෝ මේ මුණත පෙන්නන ওই කියන දුක හෝ ඒක දකින්න හිතේ තියෙන ද්වේෂය එහෙම නැත්නම් නුරුස්නා ගතිය දක්නාතුරු අපි මෙනෙහි කිරීම හරියන්නේ නැහැ. ඔය ඉස්සරහ තියෙන අරමුණ පේන්නේ නැහැ. පේන්නේ ඒක මේ අවු කණ්ණාඩි දමනවා වගේ. ඒක ඒකේ ප්‍රകൃතිය පේන්නේ. ඒ නිසා අපි මේ භාවනා කරනකොට රූප ධර්ම වල මේ හොල්මන ටිකක් අඩුයි. විශේෂයෙන්ම අපි ඉදිරියෙන් තියාගන්නේ මධ්‍යස්ථ අරමුණක් නිසා. නමුත් නාම ධර්ම වලට යනකොට වේදනා සංඥා සංස්කාර නැත්නම් වේදනානුපස්සන චිත්තානුපස්සන වලට යනකොට ඔය යඩපත්ති තියෙන ඒ අනුසේ ධර්මය නැත්නම් වංචනික తত্ত্বය ද්වේෂයේද රාගානුසේද කියලා තමයි අඳුනගත්තේ නැත්නම් අර පිටත පේන මුණත පේන දේත් එක්ක ගොඩක් කතන්දර ගොතනවා. ඒ කතන්දර ගොතන්නේ අර යර තියෙන රාගය හරි මෙතන තියෙන ද්වේෂය අඳුන නොගැනීම සඳහායි මේ නැලවිලි කවි කියන්නේ. මේ වටවලල්ල යන්නේ. මේ ප්‍රපංච කරන්නේ. ඒකට වෙන කාටවත් උදව් කරන්න බෑ. කවදා හරි තමන්ම දැනගන්න ඕනේ මේ අර්ථකථනය මේක මේ දුකයි කියලා කියන්නේ වේදනාවට මේ දුක කියන විශේෂණ පදය දාන්නේ ද්වේෂයෙන්. එimhe ඒකාන්තෙම කියන මට අයිතියකුත් නැහැ. මම යෝජනා කරනවා. ඊයතින විදිහට මම මේ කියන්නේ. ඒ නිසා බලන්න මේක මේ බලලා බලලා තියෙන දුක පිළිබඳව දුක අවබෝධ කරන ඥාන ශක්තියකින් යුක්තව නැත්නම් දුක පිළිබඳ ද්වේෂයෙන්ද ද්වේෂයෙන් නම් මේකට භාවනාවක් කියලා කියන්නේ. මේක තියෙන්නේ කල්ැතුම පිලුණු වෙච්ච හිතකින්, කල්ැතුම අඹුල් වෙච්ච හිතකින්, කල්ැතුම පැංගිරි වෙච්ච හිතකින් බලලා තියෙන නිසා අනේ දවසේ ගිහිල්ලා ඒ බලන අරමුණත් ඒ අරමුණ කෙරෙහි Tamange තියෙන ආකල්පයත් දෙකම දැක ගන්න ආසුළු පැත්තට යනවා බොහෝ විට නාම ධර්ම වලට හිත යනකොට. ඒකට ලෑස්තිලා යන්නේ. ඒකකොට ඒක හරීම විචිතුරුයි. ඒක බුදුරජාණන් වහන්සේගේ වචනෙම කියනවනම් මහණෙනි දුකනම් දුකයි. ඒක මම නෑ කියන්නේ නැහැ. නමුත් මේකයි දුක්ඛ සත්‍යය කියලා තේරුම් ගන්නව තරම් සැපක් මනුස්ස ජීවිතේම නැහැ. මේ දුකයි මේ දුක තමයි පරම සත්‍යය. එහෙම නැත්නම් පරම ආර්ය සත්‍ය කියලා දැනගන්න එක තරම් සැපක් මුළු ලෝකෙක නෑ. ඒ කියන්නේ ද්වේෂපදනම මාරු වෙලා ඥානපදනමට යනවා දකින්න දෙයි. අන්න ඒකට ලෑස්තිලා යන්න. ගරුතර ස්වාමීන් වහන්සේ මෙතෙක් ඔබ වහන්සේගේ උපදෙස් අනුව ආනාපාන සතිය වඩා චිත්ත ඒකාග්‍රතාව ලබා ගතිමි. නමුත් දැන් දින දෙකකට මට හුස්ම රැල්ල වෙත අවධානය යොමු කරන විට මට එය පෙර පරිදි ආශ්වාස ප්‍රාශ්වාස දෙකේ මුල මැද අග සොයාගත නොහැකි තරමට හුස්ම රැල්ල කෙටිය. අවසානයේ මට මෙහෙ මෙහෙයීම අත්හැර දමා බලන විට මට නොදැනීම චිත්තේ ක්‍රාග්‍රස්ථාවයට පත්ව ඇති බව දැනගතිමි. එවිට හුස්ම රැල්ල අතුරු දහන්නේ. ඉන්පසු ඒ ඒකාග්‍රතාවයේ සිටියෙමි. මෙලෙස මට හොරෙන්ම ඒකාන්තතාවයට ළඟා වීම සුදුසුද නොසුදුසුද ඔබ වහන්සේට ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ඔබ වහන්සේට ඉතින් ලව් එක වුණත් කමක් නැහැ ඉතින් කේන්ද්‍ර බලහරි ගමන් නැහැ බඳින්න ඕන නම් ඕන තමයි ලව්ව සෑකේ යනවද නැත්නම් අමර තාත්තර කියලා කේන්දර බල්ල කරනවද කියලා නෙවෙයි. Tamanට අවශ්‍ය කරලා තියෙන ඒකාග්‍රතාවය නේද? ඒක ලැබිලා තියෙනවා නම් ඉතින් ඒක දුස්චරිත කරලා නෙවෙයි අරගෙන තියෙන්නේ. නමුත් මුළු එකේම තියෙන්නේ ඔය කියන ඒකාග්‍රතාවය නෙවෙයි මේ වැඩමුළුවේ මූලික પરමාර්ථය. මූලික પરමාර්ථය සතිය. දැන් කොත්තනකදී හරි අපි මේ සතිය දෙන්න හදපු මේ වැඩමුළුවකට ඇවිල්ලා ඒකාග්‍රතාවේ ලැබුවත් ඒකාග්‍රතාවේ පැතුවත් ඒක පිළිබඳව එච්චරම කමෙන්ට් කරන්න බෑ. එච්චරම අදහස් ප්‍රකාශ කරන්න බෑ. මොකද අපේ මාතෘකාවට නෙමෙයි කියලා තියෙන්නේ. ඒ නිසා වෙච්ච දේ මේකයි කියලා දන්නවනම් ඒ සතිය තියෙනවනම් ඒ සතිය නැවත නැවත කරනකොට ඒකම තහවුරු වෙනවා. ඒක වසංගන්න දෙයක් නෑනේ. ඒක එලිපිට කරන එකක්. නමුත් ඒ වෙනුවට සතිය ප්‍රතිඵල වෙන ඒකාග්‍රතාවය ඉස්සරන් තියාගත්තාම ලැබුණත් සැකේනවා. මේක ලැබිලා තියෙන ධාර්මික ක්‍රමයකට සාධාරණ ක්‍රමයකටද කියලා නිසා પરමාර්ථය ගන්න ඒකාග්‍රතාවයෙන් සතියට. ඒකල ඒ තමන් මේ වැඩ පිළිවෙල පුරාවට අරමුණ පෙනුනත් නොපෙනුනත් ඒකාග්‍රතාවය ආවත් නැතත් ඒ සතිය වර්ධනයක් එහෙම නැත්නම් සතිය පිළිබඳව වශී භාවයක් සතිය පිළිබඳ පරිචයක් ලැබිලා තියෙනවනේ ඒක සතුට වෙන කාරණා. ඒකාගතාව ඉස්සරහට ගත්ත ගමන් අපේ පරම සාකච්ඡා පරමාර්ථය නොමග යනවා. අද ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවට පසුව පරයන්කයට වාඩි වීමේදී හුස්ම රැල්ල සියුම් වී නොදැනීම නිල මට්ටමට එයි. එයින් පසුව හිස මුදුන දෙකින් සියුම් කම්පන චලන ආරම්භදී මුහුණ පුරා පැතිරී යයි. එයට සිත ફોકસ කළ විට සියුම් කම්පන චලන දැනි ශරීරයේ උඩු උඩු ප්‍රදේශය පුළුන් මෙන් දැනේ. ඒත් සම ඒත් සමගම ඝන කළුවරක් දැනේ. මේ වන විට හුස්ම රැල්ලද ඇතිවි නැතිවි යන කම්පන මෙන් දැනේ. මෙතන සිට ඉදිරියට යන්නේ කෙසේද? පිරුවන් සරණයි. ඒක තමයි අර ඉස්සර දැක්ක ආස්වාද ප්‍රසවාසයේම තව ආකාරයක් ඒ ආකාරයේ තියෙන තාක්කල් ආනාපානේ තාම තියෙනවා. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ තියෙනවා. එනිසා මේ ඉතල මේක සටහන් වෙනස් වෙනවා. ඊට පස්සේ ආකාර වෙනස් වෙනවා. කෙසේ නමුත් ඒ අරකේ ඉතුරු වෙච්ච මණ්ඩි වශයෙන් හෝ කුණක් වශයෙන් ආකාර තියෙන තාක්කල් භාවනා ඉවර නැහැ. ඉතුරුලා තියෙන ආකාරත් එක්ක යනවා. සමහරවිට මේ ආකාරයි ශරීරයේ ආනපනෙ පිටත ශරීරයේ පින්නන කම්පන චංචල ආකාරය සමාන වෙන්න පුළුවන්. කෙසේ නමුත් දැන් බැලිය යුතු අරමුණක් තාම තියෙනවා. ඒක තියෙනකන් දිගට යන්න. එතකොට අර ආකාරයන්ගේ වෙනස් වීම වෙන්න පුළුවන් සටහන් වල වෙනස් වීම වෙන්න පුළුවන් ස්වභාව ලක්ෂණ වෙනස් වීම වෙන්න පුළුවන් වෙනස් වුණාට තාම එල්ලෙන්න වැලක් තියෙනවා ඇඳපු ඉර තියෙනවා ඉර කියනකන් දිගට <clears throat> කපාගෙන කපාගෙන යන එකයි කරන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ඇසීමට සිටීමේම අත්දැකීම පිළිබඳ ප්‍රශ්නේ ඒ ආකාරයෙන්ම ඊයේ සහ පෙරේදා වෙනස් අයවිසින් අසා තිබුණා එනම් ආනාපානයේ සිව්දී යන විට කය පුරා නලියම් වැනි සංවේදනා රාශියක් හෝ ඇතැම් විටක මුළු කායම රිද්මයානුකූල ලෙස ගැස්සීම ඇතිවීමයි. මටද එම අත්දැකීම ලැබේ. මේ මගේ භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස දනිමි. මේව ඇතිවීම සතියට බාධාවක්ද නොවේ. ඊයේ ප්‍රශ්නේ ඇසූ අයට උපදෙස් ලැබුණේ එහෙමනම් ඒක ප්‍රොමෝට් කරන්න කියාය. ප්‍රොමෝට් කරන්න යනුවෙන් අදහස් වන්නේ ප්‍රතික්‍රියා නොකර ඒවා දෙස බලා සිටින්න කියන එකද? නැතිනම් වෙනත් දෙයක්ටයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. මේ අතරම ඔන්ලයින් ඇති සාකච්ඡාවලදී සැකයක් නැත්නම් මේ මතුවන දේවල් දිගේ යන්න කියා සමහර අයට උපදෙස් ලැබෙන අතර ඇතැම් විට උපදෙස් ලැබෙන්නේ මොනවා ආවත් ආනාපානයෙන්ම බලන්න ලෙසයි. අනිත් දේවල් බැලීම වැද්දාට මනමේ කුමාරි කඩුව දීමට උපමා කර ඇත. මේ දෙකෙන් මගේ ඉහත අත්දැකීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුත්තේ කුමක්ද? කරුණාවෙන් පහදා දෙනු මැනවි තෙරුවන් සරණයි. ප්‍රශ්නය අන්තිම දිහාට යනකොට හොඳට රචනා කළා තියෙන සියුම් විදියට භාවනා කරගෙන යනකොට සතිය වැඩෙනකම් සතිය කිලින් හිට ගන්න පුළුවන් වෙනකම් කියන මූල කර්මස්ථානේ අමතක කරන්න එපා. යම් වෙලාවක සතිය වැඩිලා සත්‍ය කෘත්‍ය බාරගත්තට පස්සේ තමයි සත්‍යෙට වැඩ බාර දෙන්නේ. වැඩ බාර දුන්නාට පස්සේ එන ඕනම දෙයක් පාර ගන්න නමුත් ඒක කරන්න බෑ සමහරෙකුට විශ්වාස නැහැ තව සතිය ශක්තිමත්ද නැද්ද කියලා. ඉතින් ඒක නිසා මේ සියල්ල පෙන්නකොට ඒක නානපානේ අමතක වෙලා ශරීරේ පුරාවට තියෙන කම්පන චංචල උණුසුම් ශරීරකති පේනකොට සැකනම් ආනපානට යන්න. සැක නැත්තම් ඒ ඔක්කොටම යන්නයි. ඒක ඕම නෙවෙයි 10 15 සැරයක් කිව්වත් ඒක හිතට වද්දා ගන්නකම් ඇයි මේ වලාවක අනපාණ්ඩ වෙන්න කියන්නේ? ඇයි මේ වෙලාවක ඕන දෙකට ඉඩ දෙන්න කියන එක ප්‍රශ්නයක් නගන්න පුළුවන්. ඒකට හේතුව විශ්වාසභාවය. තමන්ට තමන්ට විශ්වාස නම් මේ කොයි දේ එන්න ආවත් මගේ සතිය කැඩෙන්නේ නැහැ කියලා එහෙම දීමෙන් තමයි සතිය විවිධාංගීකරණය වෙන්නේ. ඝන බහල වෙන්නේ. සතිය දැඩි කිරීමක් වෙන්නේ. ඒක සැකනම් අපිට ආපහු ආනාපානෙට ගිහිල්ලා සැකේ දුරු කරගන්න වෙනවා. ඒක කීප වතාවක් මම කියලා තියෙනවා කියන්නත් උත්සාහ කරනවා. නමුත් මම දන්නවා ඒක තේරුම් ගන්න හරි අමාරුයි. මොකද අපේ මනස ප්‍රායෝගික නැහැ. අපේ මනස ප්‍රත්‍යুৎপন্ন දෙයක් තේරුම් ගන්න දන්නේ නැහැ. කොච්චර දුරට යනකම් සතියට අනුග්‍රහ කරන්න ඕනද කොතනින් එහාට සතියෙන් වැඩ ගන්න ඕනද කියලා ඒ ඉර ඒ මරියාදාවේ සීමාව දන්නේ නැහැ. සතිය වැඩනට පස්සේ සතියට පොහොර දාන්න හැදුවොත් එතකොට අර දරුවා වැඩි විදිහටපත් වුණාට පස්සෙත් අමදාත පාලනය කරන්න හැදුවා වගේ. එතකොට දරුවා යක්ෂෙක් වෙනවා. දරුවා යම් මට්ටමකට ආවට පස්සේ යාට දැන් එයාගේ වැටි කරගෙන යන්න කියලා ක්‍රමයෙන් වැඩ පවරන දෙමාපියෝ මෝරච්ච පිටක් වෙනවා. ඒ වගේ තමයි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා සතිය වඩන්නේ. හැම පරියන්කෙදීම කරන්නේ. සතිය යම් තැනකට වෙලේ යා යාගේ ක්‍රියාකාරකම් පේනකොට එමෙ ඊටයට කරගන්න දෙන්නේ. ඒ කියන්නේ සැක ඇරලා සතියට ඉදී කරගන්න දෙනවා. එතකොට සතියේ ලස්සන වැඩ කොටසක් කරලා දෙනවා. ඒ කියන්නේ අපේ මොලේ මෙතෙක් කල වැඩ නොකරපු ඒ ස්නායු විශාල ප්‍රදේශයක් කරලා අපිට ඉර්ධබල ප්‍රතිහාරයක් ලබා දෙනවා ඉන්ද්‍රජාලත් කරලා පෙන්නනවා උතුම දෙයක් කරනවා නමුත් ඒක කරගන්න දෙන්නේ අපි අපිට විශ්වාසය නැහැ ඉතින් ඒ කොතෙන්ද යනකන් සතිය පාලනය කරන්න ඕන නැත්නම් පොර දාන්න ඕනද කිරිපවන්න ඕනද කොතනින් පස්සේ සතියට තතු විහිදලා නටන්න පියාඹන්න ඉඩ දෙනවද කියන ප්‍රශ්න උතන තියෙනවා ඉතින් මේක ඉතින් ආර්ය පරිශ්‍රණය කියන තනි වචනේ තමයි බුදුජානකසේ දීලා තියෙන්නේ. සැකනම් අරමුණට ගන්න. සැක නැහෙනි නැතකයි. කොයි වෙලාවෙක කරන්න ඕනද කියන එක කරවල අත්දැකීමෙන් කරපුරුද්දෙන් තමයි කරන්නේ. මේක තමයි සෙල්ලක්කාරකම කියන්නේ. මේකදී මේ සත්‍යයට ඕන දෙයක් කරන්න ඉඩ දෙනකොට මම පරුස ගතිය කියලා කියනවා. ඒක පුරුෂ ගතියක්. එහෙම නැහැනේ කොහොක්වත් දෙනසු කොටු කරලා කුල්ලෙන් වහලා තියාගෙන ඉන්න ඕන නම් බැනුම් ආන ගමන් මං කියන්නේ ගෑනු ගතියක් කියලා. ඉතින් උග දෙනෙක් කැමති නැහැ. උග දෙනෙකුට ඕනේ සතියේ කුල්ලෙන් වහලා ගේ ඇතුලේ තියාගෙන. සතිය සෙල්ලම් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් සතිය අපිට අලුත්මවත් දෙන්නේ නැහැ. කවදාකවත් සතිය වැඩෙන්නේ නැහැ. ඒ මොකද හැම වෙලාවෙම සැකෙන් බලන්නේ. එහෙම නැතුව මේ යම් ප්‍රමාණයකට සතිය හැදුනට පස්සේ එයාට තටුවාට පස්සේ බැටවුන්ට ඉගිල්ලෙන්න දෙන්න වගේ දසතිව ඉගිල්ල ඵලයල්ලා කියලා දෙන්න පුළුවන් නම් ඒ Taman ගැන තියෙන විශ්වාසය සතිය ගැන තියෙන විශ්වාසය ඒක භාවනා කරලා ලැබෙන්නේ නැහැ. ගොඩෙනකොට ලැබෙන්නේ මේ ඔය විශේෂයෙන් මේකට තියෙන යොදන වචනේ තමයි මේ සදාචාරවාදී තියෙන කෙනාට ඒ සතියට පැනලා යන්න ඉඩ දෙන්න දෙන්නේ නැහැ. එයා කොයි වෙලාවෙත් ඒක මේ ඉර කරන්න හදනවා. නීතිගරුක කරන්න හදනවා. එහෙම නැත්නම් විනයට ලක් කරන්න හදනවා. ඉතින් කොතෙන්ට යනකම් ඒක ඕනද කොතනින් එහාට එපාද කියන එක තමයි අපේ පෞරුෂත්වය කියන්නේ. සමහර කොහොම ඉක්මනටම සත්‍ය පොඩ්ඩක් වැඩිච්ච ගමන් යට සෙල්ලක්කාරකම් කරන්න ඉඩ දෙනවා. ඒ අතපය කැඩෙන ටිකක් තුවාල වෙනවා. හැබැයි එයාට රිස්ක් ලබල් කෙනෙක් යා. එයා මේ රිස්ක් කරන් කරන්න කැමතියි. ඉනෝද බිස්නස් කාර්යය. සමහරට වැරදිච්ච ආයෝජනය කරන සමහර කොච්චර කරත් බෙදා හරින්න දෙන්නේ නැහැ. නිතරම සත්‍යයට කියනවා වරින් ගෙදර වරින් මං කියන විදිහටම කාපන් මං විදිහට හිටපන් ඔය දරුවා හදන්නේ. ඉතින් උන්න උන්ගේ උන්ගේ අර නම අදහස් ක්‍රියාත්මක වෙන්න වෙන්නේ නැහැ. ඉතින් ඒකෙදී සමහරව බුදු ජානස ඉන්න කාලෙම සමහර ශිෂ්‍යෝ අර විනයට ඒ පැත්තට බලයි. සමහර ශිෂ්‍යෝ සෙල්ලක්කාරකමට බලයි. ඒ නිසා මේ දෙක උප්පත්ති ලකුණු දෙකක් තියෙනවා. මේ ප්‍රශ්න කළා තියෙන්නේ එක්කෙනෙක් කොහොමද මේ දෙක තේරුම් ගන්න කියලා අමාරුයි. ඒකට එකයි තියෙන්නේ පරිශ්‍රණය කරන්න තියෙන ආශාව, හරිය පරිශ්‍රණය කරන්න තියෙන ආශාව. හැබැයි ඒක තමන්ගේ at your own risk. තමන්ම කැමති වෙන්න ඕනේ සෙල්ලක්කාරකම් කරන්න. ඒ සමහර කැමති නැහැ ඒ කට්ටියගේ progress එක හරි slow. සමහර කැමති risk එක ගන්න කරන්න. එයා බොහොම ඉක්මනට තල්ලා හදා ගන්නවා නමුත් අලුත් අලුත් අදහස් වලට යනවා. ඒ නිසා මේ දෙකම කරලා බලන්න කියන එක තමයි පරිශන මට්ටමින් දෙකම කරලා බලන්න කියන එක තමයි දෙන්න තියෙන ආරක්ෂාදායක උත්තරේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පළමු දවසේ පැවසුව අපි හැමෝම විදර්ශනා ඥාන සහිතවයි ඉපදී ඉන්නේ කියලා. නමුත් සමහර ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා නාම රූප දෙකවත් හරියට හඳුනාගත හැකි වන්නේ යෝගින්ගෙන් ටික දෙනෙකුට පමණක් බව. වහන්සේගේ අදහස තව පැහැදිලි කර දෙලෙමින් ඉල්ලා සිටිමි. ඒක වෙලා තියෙන්නේ ඉතින් මේ ආමුදුරු දෙන්නේ කියන කැමති ආමු කෙනෙක් අනුගමනය කරන්න ප්‍රශ්න නැහැ. බඩ මොකක්වත් බෑ කියලා කියන මමත් සමානට බයිනවා එහෙම වෙලාවල් තියෙනවා. එහෙම කියන අය ආමුදුරු යනවාද මේ ආමුදුරු නැතිලේ අර ආමුදුරුන්ගේ දේවල් මේ ආමුදුරට දාන්න එපා දාපු ගමන් කචා. කැලණි ගඟේ වතුර කවදාකවත් මහලි ගඟට දාන්න යන්න එපා. ඒක වෙන කතාවක්. කැලණි ගඟේ වතුර කැලණි ගඟේ යන්නේ. අරයාගේ බෙහෙත් හණ්ඩයි මෙයාගේ ප්‍රතිවාප හණ්ඩයි කියොත් කචා. ඒ බෙහෙත් තුන්ඩියම අහගන්න ප්‍රතිවාප කොහොමද කියලා. ඒ නිසා මම දැනටත් කියනවා manussත්ත්ව ප්‍රතිලාභේ නිවනටයි තියෙන්නේ. මේ සංසාර ජීවිතේ සත්ව වෙලා ඉපදලා ඉපදිලා මේ ආත්මේ ආවේ නැත්නම් කියන්න ඕනේ නම් ඉවරයක් කරන්න. ඉවරයක් කෙරුවට පස්සේ මොනම දෙයක්වත් අලුතෙන් ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මොනම දෙයක් නැති වෙලත් නැහැ. එහෙම නැති කියන්නේ උප්පත්ති ඕපනින් බැලන්ස් එකේම තිබිලා තියෙනවා කියලා. දෙනසෙකට දේවතාවෙක් ඇවිල්ලා අහනවා සෝචති සමන කියලා. නන්දසි සමන කියලා. සමනේ ඔබ සතුට වෙනවා කියලා. කිං ලද්දා උසෝ මට මොනව ලැබුණාටද කියලා අහනවා. ඊට පස්සේ අහනවා සෝචති සමන. එන ශ්‍රවණේ ඔබ කනගාටු වෙනද? කිං කියා උසෝ මොනව නැති වුණාටද කියලා අහනවා. එන ශ්‍රවණේ ඔබ සන්තෝෂ වෙන්නේ නැත්නම් කනගාටු. ඕ ඒක නම් ටිකක් ගැළපෙනවයි කියලා. බුදු වෙලාවත් බුදුහමර මොකුත් ලැබුණ නැත්තම් බුදු වෙලාවත් බුදුහාගේ යමක් නැතිලත් නැත්තම් සිද්ධාර්ථ කුමාරයා ගාවත් ඒ පොසිබිලිටි එක තිබිලා තියෙනවා පොටෙන්ෂල් ඒකට කියන්නේ භව සම්පatti කිය. හැම කෙනෙක් ගාවම තියෙනවා. ඒ ළඟදී මට හම්බුණා පොතක් Born to be Free කියලා. John okay. අයිරිෂ් කෙල්ලෙක් කියන්නේ ඒ කෙල්ල මම මම මගේ භාෂාව කෙල්ල කියන්නේ අපි කියන්නේ මැඩම් කෙනෙක් කියලා කාන්තාවක් කියනවා. මගේ හැතිව. අවුරුදු 6ක් විතර මිනිස්සු හීල් කරපු කෙනෙක්. සයිකෝതെරපි කරලා ඊට පස්සේ කියනවා මේවා සීරම බොරු. මනියා හුදු හුරදලයක් විතරයි. මම නිවන් දැකලා ඉන්න මේ වචන පාවිච්චි කරන්නේ මම අංග සම්පූර්ණ මිනිස්සෙක් කියලා තේරුම් ගන්න වැඩ කරන්න කිව්වොත් අංග සම්පූර්ණ තමයි. born to be free ඉතින් මුලදී හරිම බෝරින් ඒ කතාව කියවනකොට ඊපස්සේ අන්තිමට වෙනකොට හරි සතුටක් ඇති වෙනවා. මේ manussත්ත්ව ප්‍රතිලාභේ තේරුම් ගන්න තියෙන කී දෙනෙක්ද? එක එකන හිතනවා මේ අපි ගෑන් වෙලා ඉපදිනවා, පිරිමිලා ඉපදිනවා, කාලකන්ණි වෙලා ඉපදිනවා, වාසනාවන්ත වෙලා ඉපදිනවා මොකක්වත්ම නැහැ. ඒක අර පිටින් ගෑවිච්ච කුණු තත්ත්ව විතරයි. බුදුසසුනේ සදාන් කරන්නේ පබසරමි දම්බික්ක විචිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං මහන්නේ මේ හිත කාගේ ප්‍රභාසරයි මේ පිට නිකන් කුණු ටිකක් ගෑවිලා තියෙනවා මේ සමාජයත් එක්ක ගැටීම නිසා. ඒක බොහොම පුංචි තට්ටුවක්. නමුත් පේන තියෙන එච්චරයි. තං අසුතවතෝ පුදු ජනෝ නප්පජානාති. ඒක අසුතවත් පුත ජනය දන්නේ. යාට පේන්න තියෙන්නේ ලෙල්ල විතරනේ. ඒ ලෙල්ල දහන එකට තස්ස අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නැතිච වදමුට කවදාවත් භාවනා හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මොකද ਉਹ සාප කරගෙන ජීවත් වෙන්නේ. මං කියන්නේ කුණු ගොඩක්. වටේ ඉන්න ඔක්කොමලත් කුණු කොනවා. මොකද ඌට අර වටේ ඉන්න කුණු ලෙල්ල දකින්න බෑ. කුණු ලෙල්ල හරහා යන්න බෑ. ඊට පස්සේ තියෙනවා අඟුත්තර නිකාය ඒකකනේ පාතේ පබසර මිදම්පික වේචිත්තං අගන්තුකේ උපකලිතේ උපකලිතං තං සුතෝතෝ වරිය සාවකෝ ඥානති මගේ හිත තනි කර ප්‍රභාෂරයි නිවන් දැකලා තියෙනවා පිටලෙල්ල කුණ ටිකක් දෝයි ටිකක් බැඳලා තියෙනවා ඒක සුතවත් ආර්ය ශාවකයා දන්නවා සුතමේ ඥාණයෙන් එයා දන්නවා තස්ස සුතෝතෝ අරිය සාවකස සමාධි භාවනා අත්‍යච වදා. මෙයාගේ මම මයි ළඟ ඇතුලේ ಗುಣ ටික තියෙනවා කියලා දන්න නිසා රට කරන භාවනා හරියනවා. දෙන්නා වගේ මේ සමාන තත්ත්වයේ තියෙන බෑ කියලා පටන් ගත්තොත් බෑ. බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ බෑ බෑ. ඉන්න හරියක් මම දකින්නේ එච්චරයි. ඒකනේ අපි මෙච්චර ලස්සනට අංගපසංග සහිතව බෞද්ධ දෙමාපියොත් ඇතුව මේ වගේ තැනක ඉපදිලා තවත් මොනවද හොයන්නේ? ඒකට ගැළපෙන්න උත්සාහ කරලා බලන්න හැම හැකියාවක්ම තියෙනවා. කිසිම වෙලාවකට බුදුහාමරණ මල් පූජා කරන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක තමන් උරගාල බලන්න ඕන මට මේ වැඩේ කරන්න පුළුවන් කරන්න පුළුවන්. ඕන වැඩක් කරන්න පුළුවන් කියලා හිතලා කරන්න කරන්න පුළුවන්. පටන් ගන්නකොට බෑ කියලා පටන් අරගත්තොත් එහෙම එකෙක් මම කියන්නේ නැද්දකින් නොපතන් නොදෝමකින් කියලා. මයි ළඟවත් පේන්න ඉන්නවා. මොකා හරි කියනනම් නෑ බෑ. කියන්නේ මයි හොඳ නෑ මේ වචන තරයි ටිකක්. මං කියන්නේ නොද්දකින් නොපතන් නොදෝමකින් මට මුදේට නෙවෙයි ගමන ඉස්සරහට නෙවෙයි හැන්දාවටවත් පේන්නේ. ඒ ඒ කෙනෙක් හදාදා ඉන්නට වැඩිය හොඳයි ගහක් ගලක් එක්ක ඉන්නේ. ඒ කියන්නේ අපිට හදලා තියෙන්නම අපිට හැකියාවල් නැහැ. අල්ලපු gedara තියෙනවා. අපේ තියෙන ටෙලිවිෂන් එක හොඳයි අල්ලපු ගෙදර ටෙලිවිෂන් එක හොඳයි. අපේ කාර් එක හොඳ නැහැ අල්ලපු ගෙදර කාර් එක හොඳයි. අපේ ගේ හොඳ නැහැ ඒ ගෙදර හොඳයි. එහෙම වාතාවරණ කියනකොට කුණු වෙච්ච ජීවිතයක් තියෙන, පුස්කාච්ච ජීවිතයක් තියෙන. බුද්ධ ශ්‍රාවකෙක් කියන්න බෑ එහෙම කෙනෙකුට. ශ්‍රාවිකාවක් කියන්න බෑ නිසා නිවන් ලැබලමයි තියෙන්නේ කියලා පැහැෙන්න හදන්න එපා හැබැයි. ඇත්තද කියලා බලන්න. උත්සාහ කළ බලන්න ටිකක් වේදනාවට මට ඉඳගෙන ඉන්න බැරිද කියලා පුළුවන්. ඔය පොඩ සද්දාවට භාවනා කරන්න බැරිද කියලා පුළුවන්. ඔය පොඩ හිතේලිය ආවට මට ආනපනට යන්න පුළුවන් කියලා පුළුවන්. එතකොට එනවා මේකේ යෝධ බල යෝධ වීර්ය යෝධ ශක්තිය ඇවිල්ලා කඩාගෙන යනවා. අනිපැත්ත අනිපැත්තට යනවා ඒකට කමන්නේ. මොකද මේ පුළුවන් සංඥාව හැකි සංඥාව කඩාගෙන යන්න ගත්තට පස්සේ ඒ මනුස්සයා හටන් කරා. හටන කරන්නේ ජයග්‍රහී මනසකින්. ඒක එන්න ඒ අටන කරනකොට ජයග්‍රහයි මනසකින් කරන්ද මුල් ටිකේදී එහෙම වෙන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්න මට්ටමට ගියාට පස්සේ ඒක නාට තේරෙනවා අපි తాවකාලික පසුබෑම පසුබෑමට අනිවාර්යයෙන්ම දෙනවා අනිවාර්යයෙන්ම දෙන්න සටනක් කරන්න කියලා යනකොට සටන හරි විනෝදාංශයක් නතු අමාරුවෙන් පුදුල හදන්න අමාරුයි මොකද මේ කියන අධ්‍යාපන ක්‍රමයෙන් අපේ මුළු කොරුවන් කරලා තියෙනවා. අපි පුළුවන් තරම් නැති බැරි જાතියක් වඩපත් කරලා තියෙනවා. ඒක මේ තන්නේ ක්‍රම ඇසුරෙන් වෙච්ච දෙයක්. ජනමාධ්‍යෙන් කරන දෙයක්. ඒ නිසා එයින් ඈත්ලා ඉන්න තරමට මේක කාලක් තියෙන්න ඕනේ. ඒ අධ්‍යාපනයේ කාලා තියෙන්න ඕනේ. කාලත් ඒ තේරුම් අරගෙන තියෙන මිනිහට තේරෙනවා මොන විදියට අපිව මේ හීනමානයකට ලක් කරනවද කියලා. ඒක තමයි දෙමාපියෝ දරුවන්ටත් කරන්නේ ඒකමයි. ගුරුවරු දෙමාපියන්ට කරන්නේත් ඒකමයි. දොස්තරලා ශිෂ්‍යයන් ගෝලයන්ට කරන්නේත් ඒකමයි. රජුරෝ රටවැසියන්ට කරන්නේත් ඒකමයි. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මට්ටම රැක ගන්න බෑ. හැබැයි ඔක්කොටම වැඩිය මම දන්නවා ළමයි දෙමාපියන්ට වැඩිය බොහෝමත්ම භාවනා පැත්තෙන් දියුණුයි. දොස්තරලට වැඩිය පෙල්ලෙද්දු බොහොම දියුණුයි. රජුරුන්ට වැඩිය රටවැසියන් බොහොම දියුණුයි. උංගාක් ඔය භාවනා උගන්වන ගුරුවරුන්ට වැඩිය භාවනා කරන අය දියුණුයි. ඒ ඒ ඒ පදනමේ මම යන්නේ. ඒ නිසා හැමදාම බිගින කෙනෙක් වෙන්න මගේ ලොකු ආසාවක් තියෙනවා. පොඩි ළමයෙක් වෙන්න, ලෙඩෙක් වෙන්න, රටත් ඇසි යටත් ඇසියෙක් වෙන්න, කාගරි ගෝලෙක් වෙන්න. කිසි දවසක උඩට යන්න කැමති නෑ. ඊට එතකොට මෙට්ටයි. ඒ නිසා මේ හීනමාන ගති නැති කරන්න. ඒක භයානක රෝගයක්, පිළිකාවක්. ඒක තමයි පිළිකාව කියන්නේ. වෙන මොකක්වත් නැහැ. තමන් පිළිබඳව තියෙනවා නම් නැස්චාත් හැඟීමක් ඒක නර බුද්ධ පුත්‍රයෙක් බුද්ධ දෝහිතෘ කියලා කියන්න බෑ. ඒ තරම බුදුරජාණන් වහන්සේ මේ මේ හැකි සංඥා පුරුදු කරලා තියෙනවා. එනිසා ඒකට හරියන මානසිකත්වය හැදීවා කියලා පතන්න පුළුවන්. හදාගන්නයි කියලා ඉල්ලීමක් කරන්නත් පුළුවන්. අතෝ හිතෙන් තරම් ලේසි නෑ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලදී ආනාපානයේ ලක්ෂණ 11 කියලේ එයින් ආනාපාන අතීතයේ හා අනාගතයේ සිදු වූ හා සිදු වෙන දෙයක් ලෙස වර්තමානයේදී අත්දැකීම යන්න ඊතරම් පැහැදිලි නැත. කරුණාවෙන් මේ පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔය එකට ඇත්තටම අංග සම්පූර්ණ උත්තර දෙන්න බෑ. මම මං සතුටු කරගෙන තියෙන්නේ ගෙවෙන ආනාපානේ දකින්න වෙලාවක් අපිට තියෙනවා. එතකොට අතීතේ තිබුණා දැන් ආනාපානේ නෑ හැබැයි සතියේ තියෙනවා. එතකොට දන්නවා මෙතෙක් තිබුණු ආනාපානේ මට මේ සතිය හදන්න උදව් කරලා තියෙනවා දැන් නැහැ. එතකොට ඒ ආනාපානේ ගෙවිච්ච ආනාපාන. දැන් නැහැ. හැබැයි සතිය තියෙන නිසා දන්නවා සතිය හැදුනේ මේ ආනාපානේ කියලා. සමහරලාට තියෙනවා ආනාපානේ නැහැ. ගෙවිලා. හැබැයි මතු එන්න තියෙනවා. මතු වෙමින් තියෙනවා. එතකොට දන්නවා මේ ඉතරහ සතිය දැන් තියෙන ওই මතුවෙන් පවතින ආනාපානේ කියලා නැති ආනාපානේ මතුවෙන වෙලාවක් වෙනවා. ඒක වෙන්නේ අර හිස්තන හොඳට මාස් මේ වශී කරගත්ත කෙනාට නැති වෙච්ච ආනපන ආයෙ මතුවෙනවා. තමන්ට හොඳට නාස්පුඩු පුරවාගෙන යද්දී වර්තමාන වශයෙන්ම ආනපාන පේනවා. ආන ඒ තුනමම අර්ථකථන වශයෙන් තියාගන්නවා අතීත ආනාපානි අනාගත ආනාපානි සහ වර්තමාන ආනාපානි වශයෙන්. ගරු ළමිනීම ස්වාමී වහන්සේ අපරිහිත ශුන්්‍යත සංසිද්ධි ගැන තවදුරටත් කරුණු පැහැදිලි කර දෙන්න මෙන්න අද. මෙහි ඇති වැදගත්කම කුමක්ද? දෙවෙනි ප්‍රශ්නය පර්යන්තේදී මගේ ශරීරයේ සිදුවන කම්පන චලන සැදවීම් මුරුල් වී සතියෙන් යුතුව නිරීක්ෂණය කරමි. සිතිවිලි සතියෙන් බැලීමේදී සිතිවිලි සම්පූර්ණ වීමටත් ප්‍රථම ඩේඩ්‍රීම්ස් වලට යයි. ක්ෂණිකව නැවත පළමු අරමුණට එයි. මේ මෙය නැවත නැවතත් ඉක්මනින් සිදුවේ. ඊයේ පූර්ණිමා යෝගීනියට දුන් පූර්ණිමා පුණ්‍යමා යෝගීනේට දුන් උපදෙස් අනුව වීර්ය ටිකක් වැඩි කළෙමි. ඒ නිසා ඉක්මනින් back and forth සිදුවන බව වැටහේ. day dreams වලට අවදි වෙනවා යනු කුමක්ද? එහි වැදගත්කම කුමක්ද? මේකේ මම ප්‍රශ්නේ ලියලා තියෙන කොලේ දෙන්න අපි ධර්ම දේශනාවට අපි සම්බන්ධ කරගමු ය අනිමිත්ත ශුන්‍යත අපණීත කතා. දෙවෙනි කොටස ගත්තොත් එහෙම ඩේට්‍රීම් වලට අවදි වෙනවයි කියලා කියන්නේ හිතවිලි එනවයි කියන එක හතුරෙක් විදිහට සලකන්න එපා. හිතවිලි තිබුණාට ප්‍රශ්නයක් නැහැ කියලා. හිතවිලට ලැහැස්තිලා යන්න. හිතවිලි ආවයි කියලා ඒක දැන් අපි පාරට බැස්සට පස්සේ මම පාට බහින නිසා වාහන ඔක්කොම නතර කරන්න ඕන මම යන වෙලාවට කියලා කියන්න බෑ. ඒ මම ඉතින් ජනාධිපති නම් කියන්නේ. ඉතින් අනික පිළිසියනවා. ඉතින් මම දන්නවා මම යන්නේ වාහන තියෙන පාරකට. ඒ නිසා මම තනිකර යනවට වැඩිය ටිකක් අරසාවෙන් යන්න ඕනේ. ඉතින් එහෙම නැතුව මම ගියොත් එහෙම නෑ නෑ මං යනකොට කිසිම වාහනයක් තියෙන්න බෑ. එදින වාහනේට නඩුවක් දාන්න ඕන කියලා කරන්න බෑනේ. ඒ වගේ මේ අපේ මනස කියලා කියන්නේ බොහෝ මිනිසුන්ට විශේෂෝචර වෙන දෙයක්. වේදනාවට විශේෂෝචර වෙනවා. හිතවිලියට විශේෂෝචර වෙනවා. සද්දවලට විශේෂෝචර වෙනවා. ප්‍රධාන කර්මස්ථාන විශේෂෝචර වෙනවා. ඒ ඔක්කොම තීච්ඡාවයි. ඒක නැති කරන්න යන්න එපා. මම කරන්නේ මේකයි. මම ප්‍රමුඛතාවය දෙන්නේ මේකයි. මම සුඛාන මාත්‍ර ගන්න මේකයි උස්මේ. අන්ත තිබුණාට ප්‍රශ්නේ නැහැ. ඒක තව මේ මොනවාද සාධාරණ කරන්න කියනවා මම හිතලා කරනවා නම් කරන්නේ. එහෙම නැත්නම් මම සංස්කාරිකව කරන්නේ ආනපානේ. අසංස්කාරිකව හිතවිලි සිද්ධ වෙනවා. අසංස්කාරිකව වේදනාව දැනෙනවා. සංස්කාරික සද්දවිල යනවා. ඒ කියන්නේ කවදාකවත් කෙලෙස් උපදින්නේ නැහැ. ඒ හිතවිලි හිතන දෙයක් නම් වැරදි කාර්යය වෙනවා. හිතෙන දෙයක් නම් මම දන්නේ හිතනවා හිතනවා කියන එක තේරෙනවද කියලා. අල්ලන්න පුළුවන්. හිතන හිතවිලි සහ හිතෙන හිතවිලි කියන්නේ බලන දේ සහ පේන දේ කියන එක දන්නවද? අහන දේ සහ ඇහෙන දේ කියන එක දන්නවද? කරන දේ සහ කරන දේ කියන එක දන්නවද? ඒකදී බුදුරජාණන්ගේ සම්පූර්ණ ශාසනයේ තියෙන්නේ කරන බලන ආහන දේවල් එක විතරයි. කෙරෙන, පෙනෙන, ඇහින දේවල් කවදාකවත් කෙලෙස් නෑ. ඒව ගැන භාවනා කරලා කිසි දැනකට යන්න බෑ. සහිතනේ හිතවලි භාවනා කරලා කිසි දැනකට යන්න බෑ. ඒක කවදාකවත් බාධා වෙන්නේ නැහැ. ඒ නිසා ඒක තියෙද්දී සෙනඟක් අස්සේ වාහනයක් කරගෙන යනවා වගේ වාහන තියෙන පාරක වාහනයක් කරගෙන යනවා වගේ සෙනඟ ඉන්නවා කියන එක දන්නවනම් ඒක ඒ ගැන හොඳම අභ්‍යාසයක් ලබන්න පුළුවන් නම් ත්‍රිවිල් කාර්යයෙන් ආන. ඌ උතර දන්න දල් ඩ්‍රයිවර් ලංකාවටම යන්න ඕනේ ඒක බලන්න. කකුල් දෙක දිගාගෙන මැතින් ගියා මිනිහා බලනකොට ගිහිල්ලා. එච්චර ඌ දන්නේ මේ වමෙන් දැමද දකුණෙන් දැමද මොකක්වත් නැහැ පොඩ්ඩක් ඇහින් අඩිය කකුල තිබ්බන ගාතේ මැතින් ගියා. අපිට කියන්න පුළුවන් නෑ ඔය මං මැදින් යන දේ නිසා සාය වල්ලා දෙන්න එපා. විකල්පන විතර කඳවම එව්ව කියන්න බෑ. මැක්සි ගහන්න එපා. මොකද කකුල් දෙක අරපුව මට යන්න බෑ කියලා ඌ නීති දාන්නේ නැහැ. ඌ ඒක අයින් පය කරගෙන යනවා. ඒ වගේ අපිට කවදාකවත් මාහරි ඇවිල්ලා කපට් එකේ එල්ල මං හිතේ අයින් කළ දෙන්න. වේදන අයින් කළ දෙන්න. අපි හරියට ඒ වගේ තවක් කියලා. ඒ නිසා හිතවිලි අනිවාර්යයෙන්ම භාවිත මනසෙත් තියෙන එකක්. බුදු මනසෙත් තියෙනවා. ඒ නිසා අපිට ඒක නෑ කියලා හිතන ගත්තොත් අනිවාර්ය ද්වේෂයක් හට ගන්නවා. ඒ නිසා තියෙන්න කියලා පටන්ගන්නත් එපා. තිබුණාට ඉහි කොච්චර තිබුණත් හුස්ම ගැනීම සිද්ධ වෙනවා. මට පුළුවන්ද ඒ හිතවිලි තියෙද්දිම ගැනෙන හුස්ම හෝ තියෙන හුස්මට වරින් වර බලන්න දොර ඇරලා බලන්න බැන්න ජනෙල හරහා බලන්න. ආන්නේ උඩ යෝගාවචරයට මේ කලියුත්තක් වගකීමක් භාරයක් ඉදිරියට එනවා එච්චරයි බලන්න ඕනේ ඒ නිසා හිතවිලි day dreaming fantasizing thinking wandering mind ඒ ටික ඔක්කොම තියෙදි තමයි මේ භාවන වැඩ කරන්නේ භාවනාවට පස්සේ මේක නැති වෙනවා නැත්නම් මේක නැති වෙච්ච ලා භාවනා පටන් ගන්නවා කියලා කියන්නේ ඒ පන්සලයි ඉතින් ගඟනේ දා ගන්නකන් ඉඳ හිටනවා වගේ ගඟෙන් උඩ වෙන්නේ. මාතර මුත්ලා කට්ටිය ගඟ නිදා ගන්නකන් හිටියානේ. තියාගන්නේ නැහැ. ගහට අඩි තිබ්බම ගම් කලබල. ඉතින් ඒ පැත්ත ප්‍රායෝගික වෙන්නේ. ඒක සඳහා මේ මූල ධර්ම ධර්ම නැත්නම් මේ දෙයක් දිහා හැකි සංඥාවෙන් බලන ගැතිය අවශ්‍යයි. ඒක සාකච්ඡාවකින් වක් අපට ලැබෙන දෙයක්. ඒක නිසා ඩේ ට්‍රීමින් වලට පුරුදු වෙනවා කියලා කියන්නේ ඒක තියෙද්දිත් හුස්ම බලන්න පුළුවන්. ඒක තියෙද්දිත් වම දකුණ අල්ලන්න පුළුවන්. ඒක තියෙද්දිත් පොල් ගන්න පුළුවන්. ඒක තියෙද්දිත් හාල් කරන්න පුළුවන්. ඒක තියෙද්දිත් මැල්ලුල් ලියන්න පුළුවන්. ඒක තියේදී ඒ කරන කරන වැඩේට හිත ගන්න ගතිය, හිත යන ගතිය, මන සතිමත් වෙන ගතිය වැඩිද කියන එක බලන්න. මම සාහිතියක් දෙනවා හැකි සංඥාවෙන් කෙරුවොත් වැඩි වෙනවා. හැකි සංඥාව තියෙනත් ඕනේ කර බලන්නත් ඕනේ. ඒකෝට තමයි විශ්වාසය ඇති. ගෞරව පූර්වක ධම්මජීව ස්වාමීන් වහන්සේට ලියමි. හේරින් කාර්ක මණ්ඩලයෙන් මේ ප්‍රශ්නේ දේවේවා. ශිෂ්‍යබලකාරියාගේ සිටිතේ ඇති සතිපට්ඨාන සූත්‍රයේ සමග ඔබ වහන්සේගේ දේශනා ගලපා ගැනීමට සහාය වෙන්න සතිපට්ඨානයේ සෑම භාවනාවක්ම අවසන් අවසානයේදී ඉදි අංචප්පා කාය කායන පති විහෙරති ඉති බහින්දාව කාය කායන පති විහෙරති ඉති අංචන්ත බහින්දා ඒක දිගටම යනවා සමන සමුදේමයි. නැචිතින්චි ලෝකේ උපාදීයති. මේ ආකාරයට චේතනා චිත්ත වේදනා චිත්තානු හා ධම්මානු පස්සනාවේ නිවි ඇත. ඔබ වහන්සේ කුස්මේ හට ගැනීම අවසානයක් බලන්න කියනවා. සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව කායේ කායේ කායනුපස්සී විහෙති යනු එයමද ඒ පළවෙනි කොටස දෙක ඔබ වහන්සේ හිත පිට ගියත් නැතත් සතිය පිහිටියත් නැතත් කනගාටු වෙන්න එපා ශෝක කරන්න එපා කම්පා වෙන්න එපා කියනවා. කෝච්ච විහෙරති නැසකින්චි ලෝකේ උපාදීයති යනු එයමද. නැසකින්චි ලෝකේ උපාදීයති යනු එහෙම සුවපත් වේවා නිරෝගී ඒ වගේ ගොඩාක් පැති තියෙනවා අතිපට්ඨාන සූත්‍රය විතරක් නෙවෙයි උපමාන තියෙන්නේ. මේක එකන එක එකන තේරුම් ගන්න. ඒක නිසා බණ අහනකොට භාවනා කරපේකනාගේ අත්දැකීමයි බණේ කියවන දේ වෙයි චින්තාමය ඥානවල ගැට ගැහිමක් සිද්ධ වෙනවා. ඒක කවදාකවත් දෙන්නේගේ සමාන නැහැ. ඒක කියලා ඉවර කරන්නත් බෑ. ඒ නිසා අහන කෙනා ඒ ඒ ප්‍රමාණය දිරව ගන්න. ඒක බුදු කෙනෙකුටවත් කරන්න බෑ. සියලු දෙනා සතුට වෙන්න බණ කියන්න බෑ. තමන්ගේ අත්දැකීමට ඒ බණ කොට සම්බන්ධ වෙනකොටම එතන ස්පාර්ක්යක් නැගිනවා. ආ මේක තමයි මේ කියන්නේ කියලා. ඉතින් එයා තීන්දුව කරන්නේ එයා අහපු ටිකකින් තමයි. තව කෙනෙක් තීන්දුව කරන තව කෙනෙක් අහපු ටික. ඒක නිසා ඒ අනුව ඔක්කොගෙම මනසල සපිරෙන්න කියන්න බෑ. මේක ඔව් කියන්නත් වෙනවා. මේකට නෑ කියන්නත් වෙනවා. මේක අර්ධ සත්‍යයක් තියෙනවා. මේ වගේ දිගට දිගට යනකොට තමයි මේක Taman තුලම හොඳට සිද්ධි වෙලා හොඳට මේ වශී වෙලා විශ්වාසයක් ඇති වෙන්නේ. අන කියන කෙනා මොනවා කිව්වත් අහන කෙනාගේ සක්‍රීය සාවධානී ලොකු සම්බන්ධකමක් තියෙනවා. ඒ ශක්තිය සාවධානට තමන් කරපු අත්දැකීම නැත්තම් ඒක නිකන් මතු පිට විතරයි යන්නේ. ඒ නිසා සත්‍යපට්ඨානය සම්බන්ධ කරන හොඳයි. නමුත් ඒ කියන්න කෙසේ කිව්වත් අහන්න සීකුත්යෙන් අහන්න ඕනේ. ඉතින් මේ දීලා තියෙන අදහස හොඳයි. නමුත් මේක 100% අංග සම්පූර්ණ එකක් නෙවෙයි. මොකද මේ ශාසනය කියන්නේ විචල්්‍ය සාධක රාශියක් මත තියෙන එකක්. ඒ නිසා මේ කොතනින් හරි පටන් ගන්න කරන්ඩ කරගෙන යනකොට තමයි තේරෙයි දවසින් දවස භාවනා කරන ආසාවත් වැඩිනවා බණ අහන්න ආසාවත් වැඩිනවා චින්තාමය ඥානත් ඇතිවෙනවා. අන්නේ විදිහට හතර පැත්ත පහ පැත්තෙම පෝෂණය වෙන්න ඕනේ භාවනාවේ සෞඛ්‍ය සම්පන්න දියුණුවක් ලබා ගන්න. දැන් එතකොට අපිට මේ අපේ භාවයට වැඩි වෙලා තියෙනවා. කතාරි වෙන ස්වභාවට ප්‍රශ්න වශයෙන් නගන්න තියෙනවා. එහෙම නැත්නම් මේ දීප උත්තර පිළිබඳව තව දොස් ගුණ දොස් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කවුරුත් ඒවා මේ පිළිගන්න ඇවිල්ලා නැහැ. ඇයි පිළිගන්න ආවේ නැහැ නැත්නම් අපිට ආයි දාන්න පුළුවන්. මට එකක් දෙකක් ස්වාමීන් වහන්සේ කියන්න පුළුවන් කැමති නැහැ. ඒ නිසි බලධාරියාගේ මන අපේ. <laughs> මේ මම කියන්න ස්වාමීන් මොකද මේ මම බැලුවා කවුරු ආවනම් කියලා අහලා බලන්න කියලා. මේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාවෙන් අනිත් අයට යහපත යහපත් බලපෑමක් කළ හැකියි වහන්සේ සිතනවාද? මොකද මම බෞද්ධ නිසා අනිවාර්යයෙන්ම හිතනවා. ඒ ප්‍රශ්නට උත්තර දුන්නා ඊගාට. යෝනිසෝ මෛත්‍රියෙන් උත්තර දුන්නේ. ඕ මෛත්‍රී මම උතුනේ. <laughs> යෝනිසෝ මනසිකාරය සහ සති අතර ඇති වෙනස කරුණාකර පැහැදිලි කර දෙන්න. මනසිකාර චෛතසිකයයි සති චෛතසිකයයි කියන එක බලන්න. මේ චෛතසික දෙකක් ගැන කතා කරන්නේ. ඒ නිසා මේ දෙක අතර සම්බන්ධතාවයේ දැනගන්න යෝනිසෝ මනසිකාර කියන එක මනසිකාර කියන චෛතසිකට අඩු කරන සතිය කියන එක සතියේ දෙක. මේ සතියෙන් කරන්නේ එළඹ සිටීම යෝනිසෝ මනසිකාරයෙන් කරන තැනකට එල්ල කරන එක යොමු කරනවා. ඒ කියන්නේ ඇත්තටම ওই විදිහට ඔය පොතේ කියලා තිබුණාට එහෙම වෙනවද නැද්ද කියලා ප්‍රායෝගිකව කියන්න බෑ. නමුත් මේ වගේ ප්‍රශ්නකට දෙන්න තියෙන වගේ ශාස්ත්‍රීය උත්තරයක් තමයි. සතිය කියන්නේ එළඹ සිටීම, මානසිකාර්ය කියන්නේ විතර යමකට යොමු කරවීම කියලා මම මතක තියාගන්න දාන්න. ගරු ස්වාමීන් වහන්සේ ලංකාවේ සමහර භාවනා ගුරුවරුන් උගන්වනවා සමාත මෙක් වැඩිම අනවශ්‍ය දෙයක් ලෙසක්. සසර දික්වීමට හේතු වන දෙයක් ලෙසක්. මේ ගැන වහන්සේගේ අදහස කුමක්ද? මේ වයින් මම පරිස්සම් වෙනවා මේ කියන එක නතර කරන්න ගිහලා ගොරෝරු දෙතු දෙනේ තරහ වෙනවා මෛත්‍රී. ඒ නිසා ඒ වගේ මේ අපි මේ උපදේශ පන්තිය දීලා තියෙන ඒකට අදාළ දේවල් මිස මේ ඉන්න පිරිස ඔක්කොම දාලා නැති මාතෘකාවට ඇදගෙන ගියොත් එතකොට 80 ගේ හිත නරක වෙනවා. ඒ නිසා අපි තේමාවක් දීලා තියෙනවා. අන්නේ තේමාවට අදාළ අහන ප්‍රශ්න වලට තමයි අපි මේ සාකච්ඡාව ගොනු කරන්න. දැන් ඒකට හරි ස්පීඩ් එකක් එනවා. නැත්නම් ඔක්කොමත් එක ගලප ගලප යන්න ගියොත් අපිට අර වංකෝ භවනා කරන එකෙන් අදහස් අනිවිහිත වෙනවා. ඒක නිසා මේ ප්‍රශ්න මුල් අරින්නේ ඒ බුද්ධලික කතාවක් මොන දැකලා නෙමෙයි. අපි මූලික උපදේශ පන්තියක් දීලා තියෙනවා. ඒ මූලික උපදේශ පන්තියට සාකච්ඡාවෙන් ධර්මදේශන අනුග්‍රහ කරන ඒකට අදාළ දෙයක් නම් හෝ නැත්නම් මේක මම මෙහෙම අනුකම්පා කරනවා. මේක Tamanට කොහොමද අදාළ වෙන්නේ කිව්වොත් මම අනුකම්පා එවනද මේ කොහෙද යන ප්‍රශ්න ඇදලා ගත්තොත් මම ඉස්සරුවට කතා කරන්න ගිහිල්ලා මම කීප දෙනෙක් මට මට දොස් කියලා වල තියෙනවා ඔබ වහන්සේ මොකද අපි විවේචන කරන්න ප්‍රසිද්ධිය. ඉතින් ඒකට කොහේවත් දන්නේ නැති මිනිස්සු කියක මම වෛර කරනවා මම දන්නේත් නැහැ කවුද කියලා. අදාළ නැහැ. එනිසා මේක කොහොම Tamanට බලපාන්නේ කියලා අධික තේනවනම් මේ වැඩමුළුවට කොහොමද බලපාන්නේ? Tamanට බලපෑ එහෙමනම් මම ඒක බලනවා සාධාරණයි. ඒක නමුත් මේ පොදු මත සාකච්ඡා කරන්න සාකච්ඡා මණ්ඩපයක් නෙවෙයි මේක. මේක ඉතාමත්ම කලාතුරකින් හම්බෙන ගෝධනෙක් කැපකිරීමක් කරලා ලබාගත් වෙලාව ඒකට අදාළ දේවල් මිස සාකච්ඡාව නොමග යන්න දෙන්න එපා. ඒක ගෞතම ස්වාමීන් වහන්සේ කියන්නේ සිදුවන්නේ නියාම කර්ම පහට අනුවයි. ඒ අනුව කෙනෙකුට ජීවිතයේ සිදුවන දේවලින් කර්මයට අනුව සිදුවන්නේ පහෙන් එකක් පමණද? 1. දෙවන එක සුනාමියකදී ගම් වතුරකදී වැනි දේකදී මිනිසියෙකුට සිදුවන විපත්කට හේතුව ඍතු නියාමය පමණක්ද? නිහිදී කර්මයේ පළදීම සිදු නොවේද? ඔබ වාසිය තේරුවන් සරණයි. මේ තමන්ට බලපාන හැටි කියනවනම් මම උත්තර දෙන්නම්. මේ world politics හරි ඒක කතා කරන්නේ මේ අපි මේක තුලාදී. එතකොට අර මේ එක තැනකට යොමු කරන්න හදන මනසවල් ඔක්කොම අන්‍ය හිත වෙන්න පටන් ඒකට පොර දාන්න උදන එක සහගාන අපරාධයක්. අපි යන්තම් එක තැනකට යොමු කරන්න හදනකොට අපි මේ හොඳට මොන දිහා බලන ඉන්නකොට වතුරක කවුරු හරි වතුරට ගලනවා. ඔක්කොම කඩලා. හරි ලේසි. ඒ වතුර තැම්පත් වෙච්ච ලාවේ බලලා මුණ බලලා විස්තර බල බල ඉන්නලා වතුර ගල ගන්න ලේසි. ඒ ඒ ඒ ඒ ආශාවිෂ්ඨ කරන්න දෙන්නේ අපි එකට වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ ඒ ලියුපේ කරන අදාළ නම් මෙන්න මේ නිසා මට අදාළයි කියලා මම ඒක ගන්නවා මොකද එතකොට ඒක ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. නැත්තම් මේවා නිකන් මූල නිකන් මූල ධර්ම ප්‍රශ්න. වැදගත් නැතිකම නෙමෙයි තියෙන අපේ තේමාවට අදාළ නැතික විතරයි මම මේ මතක් කරන්නේ. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙනකොට වම දකුණ විදිහට මෙනෙහි කරන්න සිත සතියේ පිහිට වීමටයි. ඒ ඒ සමතරව බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති පටිච්චසමුප්පාදයේ වාගේ දේවල් මේ අවස්ථාවේ යෝනිසෝ මනසිකාරයේ යොදවන්නේ නැද්ද? නෑ අපි එකවරකට එකක් කරලා බලනවා. අපි විශ්වාස කරනවා යම් විදියකට වම දක්න මෙනි කළ සතිය නැගිට්ටොත් සතිය තහවුරුනොත් එයා ඒ ටික ඔක්කොම කරලා දෙනවා. ඒ සතිය නැගිටව ගන්න නැතුව වම දක්න පිළිබඳවත් පරි අවබෝධයකින් තොරව අනිත්‍ය වලට යෑම තමයි මේ කාමය කියලා කියන්නේ. මේකට කියන්නේ ಗುಣ විවිධාකාර දේවල් වලට දුවනවා එකක් දිගේ දිගට යන්නේ. ඉතින් ඒක පුළුවන් තරම් මග ඇරලා අපි බලන්න ඕනේ ඒක තනකින් ප්‍රවිෂ්ටයක් ලබා ගන්න. ප්‍රවිෂ්ට උනාට පස්සේ අපි ප්‍රවිෂ්ට ප්‍රවිෂ්ට වෙන්නේ සති මාර්ගාවට කියලා හිතමු. ඒ ඊට පස්සේ ප්‍රවිෂ්ට උනාට පස්සේ සතිය තුටි කරලා. අන්න එහෙම විශ්වාසයක් මෙතන තියෙනවා. ඒ නිසා අනික් දේවල් වලට යොමු වෙන්න හදන එක කෙලස් කියලා හිතනවා. මාර බලවේග කියලා හිතනවා. ඒ විදිහට කරන්න දෙයක් නෑ. එක එක නම සාකච්ඡාවට මේව දාගන්න එක වැරදි. මොකද අපි උපදේශ පන්තියක් දීලා තියෙනවා නැවත නැවත කියලා තියෙනවා. මේ වගේ මේ එල්ලේ කඩා ගමන විසිරුව අහන දේවල් පුලුවන්තරම් මගාරේ. මගාරලා අපිට අවශ්‍ය කරන මේ එල්ලේ සතිය හරහා ලැබෙන මේ එල්ලේට සහභාගී වෙන දේවල් සහයෝගය දෙන දේවල් අපි සාකච්ඡා කරනවා. මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ කොහොඳයි වැරදි ප්‍රශ්න මේවයි කියලා පෙන්නලා දෙන්න. මේවා නැසී යුතු ප්‍රශ්න කියන්නේ හොඳයි. යර මේ ගුරුමේ ස්වාමීන් වහන්සේ ඉන්නකොට කිව්වා මේ ඒ මනුස්සයා බස් වලට ගියේ අලුම් ප්‍රලේප විගුණනවා. හැම බස් එකකටම නැගලා අලුම් ප්‍රලේප ගැන එන්න විශාල විස්තර කරන මිනිහගේ තලුවමක් තියෙනලු බෙල්ලේ. මනුස්සයෙක් කවලු අයියෝ තමසේ තලුම් ප්‍රලේප කොච්චර හොඳ නම් ඕකද නෑ ඔය මේ අලුයම් කියන්නේ මොකද්ද කියලා පෙන්වන්න මේක තියාගෙන ඉන්නේ කියලා. දම්ගොනේ අලුයම් කියන එක දන්නේ ඒ වගේ මේ මම ඒ පළවෙනි දවසේ දෙවෙනි දවසේ සාමාන්‍ය ඕන රිට්‍රීට් එක ඇත්තටම බෙල ගහන්නේ නැහැ තාම බෙල ගහලා නැහැ දෙනවා. දීලා කියන මෙන්න මේවා එපා. මේවා ගත්තාම හිත අන්‍ය විහිිත වෙනවා. හිත මේ එක තැනකට එල්ල වෙන අවාංක උත්සාහ කරන එක නාගේ හිත අවුල් කරලා දානවා. එතකොට එයාට ඒ අර හරිපාර යන එකනට කරන අනතුරක් මේ අමලියක් අනදරයක් වෙනවනේ. ඒකට උදව් කරන්න එපා. ඒ නිසා අපි බලමු පුළුවන් තරම් අපි මේ වගේ ධර්ම ප්‍රශ්න දහම් පාසලකට ගිහිල්ලා හරි පොතක් පතක් බලලා හරි ඔය රේඩියෝ ගුවන්විදුලි සංස්ථාවට සාකච්ඡාට හරි ගිහිල්ලා දාගලා අහගන්න. මේකෙදි බලමු පුළුවන් තරම් ඔක්කොම එක ගුණයකට L එකට යාග දෙන්න. L පැහැදිලි නැත්නම් කතා කරන්න. මූලික කමඨාන් ටික පැහැදිලි නැත්නම් කතා කරන්න. දෙක කියන බණ වලින් පටලවෙනවා නම් ඒක ගැන අපි වගේ කියන්න ඕනේ. කමඨාන් සුද්ධ කිරීම වගේ කිය වෙලා වැඩිලා නම් වගේ කියන්න ඕනේ. එහෙම නැතිව පැත්තට යන්න ගියාම විශේෂයෙන් මේ වගේ පිරිස වැඩි වෙනකොට ඒ සාමාන්‍ය ආශාවල් ඉෂ්ට කර ගන්න වෙලාවක් නැහැ. එල්ලේ පිරිසුදු කරන එක තමයි ඒකට තමයි මේ ප්‍රශ්න සාකච්ඡාව අපි යොමු කරලා තියෙන්නේ. ඒ ඒ ඒ බබත් නලවගත්තා. අවසරයි සම්මත කාර්යයේ උත්තරයට වෙන්නත් අනිත් ප්‍රශ්නේ වල කාර්යයේ එන්න දුකක් වලින් ඒකට ඔබ වහන්සේ වේසාර කියලා විස්තර කරේ. ඒ ඉමයි අනිත් ඒ වගේ මොකක් වෙනත් නෝ ඒකෙන් මම දැනගත්තේ දැන් තියෙන පෙරෙන ගතියක් ඉතක් මේ ඒක තමයි කියන එකක් වගේ මේක තමයි ස්වභාවයෙන් කියන එක ඒ කියන්නේ හැමදේම කියන්නේ යෙදෙන තැන් වල මයික් එකට කතා කරන්නේ යෙදෙන තැන් වල දැනගත්තේ ශාරීරික වල දෙලෙන ගතියක් වගේ. දුක කියලා කියන්නේ දෙලෙන ගතිය කියලා ඒක තමයි අදහස් කරේ. එතකොට ඒක තමයි මේ සංකීර්ණයේ රූපේ තියෙන ස්වභාවය කියන්නේ. ඒ ස්වභාවයේ වශයෙන් අවබෝධ කරා නම් ඒක සත්‍ය ගුණයක්. සත්‍ය ප්‍රයෝජනයක්. මේක දුකක් කියලා අපි දුක කියන විශේෂණ පදේ දාන්නේ මේක නොදකින්න අපතන් කියලා ඒක පිළිබඳව <clears throat> භාවනා ප්‍රතිඵලයක් වශයෙන් අරගෙන නෙමෙයි භාවනා කරදරයක් වශයෙන් අරගෙන. කරදරයක් වශයෙන් ගන්නේ මේ ලෝභ දෝෂ මොහ එකතු වුණොත් ඒ කන්නඩියෙන් බැලුවොත් එන හැම භාවනා ප්‍රතිඵලයක්ම කරදරයක් වෙනවා. මේකේ තියෙන කාටවත් ඔය භාවනා ශේෂ්ත්‍රයේ අත්දැකීම් මොනම දෙයක්වත් නොලැබිච්ච කිසිම කෙනෙක් නැහැ. කිසිම කෙනෙක් නැහැ. ඒ නියම් බොරු කතාවක්. නමුත් මේ ලැබෙන එන ප්‍රතිඵලය එන්නකොටම ඒකට මූණ කඩාවයි. කඩාපැන්නේ වංචනික ධර්ම නිසා. මේ අනුසය ධර්ම නිසා. ඉතින් යාට එනද එන හැටියට කියන්න පුළුවන් නම් ගුරුවරට හරි ලේසි කියලා දෙන්න. එයා දෙන්නෙම වැරදි කණ්ණාඩියකින් බලලා. වැරදි බෑග් එක දාලා. වැරදි ඇන්ලොප් එක දාලා. එතකොට දන්නව පැහැදිලිව මේ දේ නෙමෙයි ඉදිරිපත් කරන්නේ යා විශ්ින්ක වර්ණ ගන්නවලා. ඒක විෂ කවලා, පටලවලා. ඒ පටලවිල්ලට මේ මේ ප්‍රශ්න විශ්වාසට හරියන්නේ නැහැ. ඒ නිසා මට දැනීමක් ආවා. මට විඳීමක් ආවා. මට වේදනාවක් ආවා කියවට මොකුත් කියන්න බෑ. ඒක ස්වභාවයනේ. ඒක දුක් වේදනාවක් කියලා නම් කරනකොටම දන්නවා. හැන්දෙන්න බෙදලා තියෙන්නේ, හැදි මිටෙන්න බෙදලා තියෙන්නේ. එතකොට මතක් කරලා දෙන්න ඕනේ කරුණා කරලා එන දේවල් එන දේවල් විදියට වාර්තා කරනවා මිස Taman ඒකට අර්ථ දක්වන්න යන්න එපා. ඒකට විශේෂණ පද දාන්න එපා. දාපු ගමන් මේ විශේෂණ පද වලින් තේරෙනවා මම වැඩ කරලා තියෙන්නේ රාග මූලයෙන්ද, ද්වේෂ මූලයෙන්ද, මෝහ මූලයෙන්ද. ඒක මතක් කරන්නේ නැතුව ප්‍රශ්න විසඳුවට හරියන්නේ මේක ගොඩාක් සාධාරණයි රූප ධර්ම වලට වැඩිය නාම ධර්ම පිළිබඳ පැත්තදී. නාම ධර්ම යනකොට හැම වෙලාවෙම දෙකට දෙතාවර වෙච්ච සතියක් අවශ්‍යයි. මුණත බලන්නත් ඕනේ, යටින් පිටිපස්සේ වැඩ කරන්නේ කවුද කියලා බලන්නත් ඕනේ. එහෙම නැත්නම් මේක මැජික් ෂෝ එකක් වගේ වෙනවා. මැජික් ෂෝ එකක් අල්ලන්න බෑ පිටිපස්සේ බලන්න. ඉස්සරහින් ඉඳලා බලන්න විතරයි දෙන්නේ මැජික් එකේ ඉඳලා. ඉතිපස්සට ගියොත් කිසිම මැජික් එකක් නැහැ. සල්ලි දීලා කාපු මඩ ගොඩක් කියලා තමයි තේරෙන්නේ. ඒ නිසා මේ පිටිපස්සෙන් බලනවා කියන එක තමයි මේ මේ වගේ ප්‍රකාශයක් කරනකොට මේ වගේ විඳීමක් විඳනකොට මනසේ වර්ණ ගැනීම කොහොමද කියන එක අවබෝධ කරගන්න උදව්වක් වෙයි කියලා තමයි මම හිතුවේ මේක ද්වේෂයෙන් බලලා තියෙන්නේ කියලා. ඒක ඒක හැටිමයි අපි මේ වේදනා ශීත්‍රයට ගිය ගමන් චිත්තානපස්සනාට ගිය ගමන් ධර්මානුපස්සනාවට ගිය ගමන් මොනම දෙයක්වත් ඇති විදිහට අපි කියන්නේ. අපි කියන්නේ මේක විශේෂණ පද දාලා. ඒ විශේෂණ පදය ලෙඩ මනසකින් ඇති ලෙඩ මනසක රෝග ලක්ෂණය. ඇතිදී ඇති හැටියට කියනවා නම් බොහොම ඉක්මනට කමඨාන සුද්ධ වෙනවා. ඒ නිසන්වනේ ඉනකොට මේ මේක ඇති කරපු ඒ ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ කවුරුහරි ස්වාමීන් වහන්සේනක් දෙලුණොත් ඒ බොහෝ ප්‍රමුඛතාවයක් දීලා හොඳම දොස්තර කෙනෙක් කාට ගිහිල්ලා ඒක හරි ගැසව දෙනවා මොකද භාවනාවට බාධා වෙනවනේ ඉතින් එහෙම කියලා ඉතින් ඔය ડોક્ટર ඇන්තනි සෙල්ලටි මම හිතන්නේ හොඳම ඒ දවස්වල හිටපු ශල්්‍ය වෛද්‍යවරයා ඉතින් යාළඟට යනවා එයා සල්ලි ගන්නෙත් නැහැ සංඝයා වචනයක් ගියාම කරන්නේ ඉතින් එයා ධම්මනිසන්ති හාමුදුරනේ කිව්වලු මේ භාවනා කරන හෝ වේවා අරණ්‍යගත හෝ වේවා මේ ගේන සංඥා කිසිම කෙනෙකුට තමන්ගේ රෝග ලක්ෂණ කියන්න තේරෙන්නේ නැහැ. එයා ගියාට පස්සේ වාඩි වුණාට පස්සේ දොස්තර මහත්තයා චතුරාර්ය සත්‍ය උගන්වන්න යනවා. දොස්තර මහත්තයා නිකන් නොමිලේ කරන්නේ ආපු ගමන් අහනවා මොකද සාන්ත පොඩ්ඩක් ඉන්නකෝ මහත්තයා භාවනා කරනවා. ඉතින් අර මිනිස්සයා ඉතින් අහන්න සාන්ත බඩදර දෙන්නේ කනදර දෙන්නේ මොකටද ආවේ කියලා. පොඩ්ඩක් ඉන්නකෝ. ඉතින් කියනවා කිසිම කෙනෙකුට ඔය අග්‍රපණ්ඩිත ආමඳුරුවෝ ඇයි දොස්තර මහත්තයාට ගියේ? නෑ මේ වැඩ බහුල මිනිස්සු නිකන් මේ සේවය කරන්නේ. මං ආවේ මේකට කියලා කියන්නේ නෑ. ඒක දොස්තර මහත්තයා දැනගන්න ඕනේ. මම මේ දොස්තර මහත්තයාට කම්පා කරන්න ආවේ. චතුර සත්‍ය උගන්නන්න ආවේ. ඒ නිසා අපි කතා කරන කිසිම දෙයක අපිට කියන්න ඕන දෙයක් කියන්න තේරෙන්නේ නෑ. අපි ළඟ sannivedanayak වෙන්නේ අපේ මනසේ තියෙන දේවල් රැකෙන එක වෙන්නේ ඒක හොඳයි ඔය මේ කවුන්සලින් වලට කවුන්සලින් වලට ඔය තීන් දේවල් ඉලියට දැම්මම පස්සේ යන්තම් පොඩි රිලීස් එකක් එනවා. නමුත් රෝග මොඩේට යන්නේ නැහැ. නිසා කමඨාන් සුද්ධ කරනකොට කිසිම විදියකට මේ මට මට හොඳටම බැන්නා පුරු පරිසංශ මොකද මම හරි දුර්වල ශිෂ්‍යෙක් වුණාන්සේගේ. මට කතා කරලා කියනවා ඔබට මං කී සැරයක් කියලා තියනවාද කමඨාන් වාස්තාව රිසර්ච් රිපෝට් එකක් වෙන්න ඕනේ. ඔබ දැක්ක දේ කියපන්. උඹේ නිගමන පසර දාපන්. ඒකල කියනවා කැණීමක් කරනවා පුරා විද්‍යාත්මක. ඊටසේ ආසවල් ගොඩනගිල්ලේ උතුරු දිශාවෙන් හෝ ගිනිකොන දිශාවෙන් මෙච්චර දිහාවකින් ඔබට හම් වෙනවා පරණ පිච්චිච්චි මැටි කෑල්ලක්. එහෙම කිව්වොත් මම මේක කලයක කෑල්ලක් කියලා තන්නේ කර වැරදිනේ. එන්න මැටි කෑල්ලක් කියලා. ඔබ දන්නේ කොහොමද කලයක් උරුලෙත්වද්ද මොකද්ද කියලා? ඔබ මේ තාම දීලා නැහැ කවුරුත් විනිශ්චය කරලත් ඔබ ලිව්වොත් කිනිකොන දෙකේ මෙච්චර දෙකේ මට මැටි මේ කලකැලක් හම්බුණා ගුරුදේතු කැලක් හම්බුණා කියලා සම්පූර්ණ නම ගන්නවා මේ තරම් සරල දෙයක් බුදුහාමුදුරු කියන්නේ short to the point කිසිම කෙනෙකුට බෑ මොකද එතකොට ඒ පඬිතුකම මතුවෙන්නේ ඒක මතු කරලා දෙන එකටත් හිතරක් කැමති නෑ ඒකටත් කැමති නෑ එතකොට මේ මොකද මට ඇස්වන්ද වෙලාට මම දැකපුවහම මගේ අදහස් දාන්න බැරිද කියලා එයා හිතනවා. දැන් එතකොට වෙන්නේ මේ රිසර්ච් පේපර් කියන ඔක්කොම කලේ කැලලකට කියන සීමාට කොටු වෙනවා. මම දැක්කේ පුච්චනද මැටි කෑල්ල. අනේ විදිහට දැක්ක හැටි දැක්ක විදිහට කියන තමයි යථාභූත ඥාන දර්ශනේ යථාව දර්ශනය පච්චේ පරිග්‍රහ ඥානේ සප්පච්චේ පරිග්‍රහ ගැඹුරුම කැලලේ බුද්ධ ආගමේ තියෙන. කිසිම කෙනෙකුට බෑ. ඒ බැරි වුණයි කියලා නොසුතුසු නෙවෙයි. ඒක දැනගන්න ඕනේ කතා කරනකොට අතින් කැලි දාන්න එපා. ඇති ඇති කියපන් කියලා අතිශෝක්තිය අද ලෝකේ කොච්චර යනවද කිව්වොත් මේ රේඩියෝ එකෙන් අහලා කවම කවදාකවත් සත්‍යයක් කියන්නේ ඔක්කොම කලින් හදපු නිවුස්. අපි දෙනවා නිවුස් කියලා කිසිම නිවුස් එකක් නෑ. ඔක්කොම කල්ැත්තෝ සූදානම් කරලා තියෙන්නේ. ඒ උන්ට ඕනදී උනේ නැත්තම් උන් කවුරුත් මරනවා. මම අද මරණයක් ගැන කියන්න ඕන නම් නිවුස් එක කියන පස්සේ මැරෙන්නේ. දන්නවද වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ගහන්න තප්පර 30කට ඉස්සෙල්ලා නිවුස් වලට කියලා තියෙනවා කියන්නේ. පරපත්‍ර ප්‍රශ්නය. සිද්ධි සිද්ධෙන් තප්පර ගන්න ඉස්සෙල්ලා ඉන්ටර්නැෂනල් නිවුස් වල කියලා තියෙනවා ටවර් එකට ගහලා. තව ගහලා නැහැ හැබැයි. ඉතින් අපි එහෙම අපිට එහෙම ව්‍යාපාරයක් නැහැනේ අපිට එහෙම පොලිටික්ස් නැහැනේ ඒ නිසා ඒ පොලිටික්ස් වල ඇති වෙච්ච බොවිච්ච ලෙඩක් අපිට තියෙනවා අපි කතා කරන හැමදේම වර්ණ ගන්නලා තියෙනවා අපි කතා කරන හැමදේම තණ්හාමාන දිට්ඨියලේ වර්ණ ගන්නලා තියෙනවා අන්න ඒක ගලවනවා කියන එක ලේසි නෑ ඒ තරම බැහැියක් තියෙනවා අඩුම ගානේ මේ කමඨාන් සුද්ධ කරනකොට පන්සල් ගිහිල්ලා කතා කරනකොට නම් කියන හරියක් කියන්නේ පප්පලා ඒක වෙනම කතාවක් කමඨාන් සුද්ධ කරන වෙලාවටත් ඒක ගන්න බැරිකම බලන්න ඒක අපිට තේරුම් ගන්න පුළුවන් ධර්මයේ ගැඹුර. මායාවේ තියෙන සංකර භාවය. අපි හිත කොච්චරක් අනුන්ගේ න්‍යාය පත්‍රයකට වැඩ කරන්න කියන එක බලතැගි. ඉතින් ඒක පිළිගන්න උගදෙනෙක් කැමති නැහැ. උගදෙනෙක් කියන්නේ මම කතා කරන්නේ අවංකවමයි. මම මේ කතා කරන්නේ true to type තමයි කියලා. ඇත්ත තමයි. නමුත් එළියට ගිහිල්ලා බලනකොට නම ගැන දේවල් වෙලා තියෙනවා. ඒ නිසා ඒ වේදනාව එනකොට වේදනා જાති තුනක් තියෙනවා. දුක් වේදනා, සැප වේදනා, නොදුක් නොසුව. අපි කමටහන වල කවදාකවත් නොදුක් නොසුව වේදනාවක් කවදාකවත් කියෙන්නේ නැහැ. දුක් වේදනා කියලා නම දා ගන්නවා. කියන්නේ ඒක නැති කරන්නයි ඒකයි ඔය කියන්නේ මේ කියනකොට මනසේ වර්ණය පසුබිම ද්වේෂ සහගතයි. ඉතින් ඒකකොට මේ මෙනෙහි කිරීම හරියන්නේ නැහැ. ඇති ඇති පේන්නේත් නැහැ. sannivedanayak වෙන්නේත් නැහැ. වැඩි තුනක් සිද්ධ වෙනවා. ගෞරව මහත්තයා දෙන්න මයික් එක කොට දෙන්න. ගෞරව මහත්තයා අපි භාවනා කරගෙන යනකොට ආනාපානයේ දෙවිලා නොදකින தত্ত্ব තුර ඒක ශූන්‍යතාවය කියන හදාගන්න තැන තියෙන්නේ. එවන් නැත්තම් දුක්ඛ අදුක්ඛම දුක්ඛ වේදනාව කියන හදාගන්න තියෙන එවන් නැත්තම් උරන්දයි. ඒකට ඇත්තටම අර 11 ආකාරයට කියනා වගේ බලන කෙනාගේ හැටියට ඒකට දෙන්න පුළුවන් නම් වණා ගොඩක් තියෙනවා. හොඳම වැඩේ තමයි මොකක් හරි නමක් දෙන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් ආයෙත් කලුතෙන් බලන්න බණ්ඩ වේදනාව පැත්තෙන් බැලුවොත් අදුක්කම සුඛ කියනවා. ඇති නැති පැත්තෙන් බැලුවොත් ශූන්‍ය කියලා කියනවා. සංඥා පැත්තෙන් බැලුවොත් අඳුනා වින්දනයක වින්දනය කරන සංඥාගත කරන බැරි තත්ත්වයක්. සංස්කාර බැලුවොත් විසංකාර තත්ත්වයක්. විඥානය බැලුවොත් මම සමම නොවේ කියන එක බෙදිච්ච නැති තත්ත්වයක්. ඉතින් Taman බලන ඒ කෙනාගේ දෘෂ්ටි කෝණය හැටියට තමයි දෙන නම. එකම දේ අර මේ අතගාලා ජච්ච දාචන්දිය කීප දේවල් ගැන කතාව අහලා තියෙනවනේ. ජාත්‍යන්දිය කීප දෙනකොට ඇතෙක් අත ගන්න ගිහිල්ලා මොනවද දැක්කේ කිව්වහම එක්කෙනෙක් කියනවා එයා තාම වංගෙඩියක් වගේ කියලා. කනාත කාපිකා කියනවා කුල්ලක් වගේ කියලා. පලිගත කාපිකා කියනවා කොසක් වගේ කියලා. මොඩේ අද කාපේ කියනවා පොල් කුවක් ගහක් වගේ කියලා. බඩද කාපේ කා කියනවා ගලක් වගේ කියලා. ඒක එක්කත් පුරු කියන්නේ ඔක්කොම තියෙන්නේ ආංශික සත්‍යය. ඒ කියන බලන්නේ රජුරවන්න පේනවා. ඇත්තටම මනුස්සයට පේනවා. තමන් අත ගන්න හැටියට තමයි ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්කේයස්මින් අපරිඥාතං මර්ධයන්ති මච්චු. අපි දීලා තියෙන ලෝකේ දීලා තියෙන සංඥාවල අනුව තමයි අපි භාෂාව හුසු අසුරවන්නේ. අක්කේය කියලා කියන්නේ දැනවත් කියලා තියෙන එක. අක්කේය සංඥිනෝ සත්තාපේ සපේ භාෂාව කාදාක සංඥාවෙන් යහරි ගන්නෑ. යන්න බෑ. ඒක සංඥාවේ අවජාතක දරුවේ. ඉතින් අපි අත්දැකීම කවදාවත් සංඥාවට සීමා වෙලා නැහැ. ඒ නිසා අපි අත්දැකීම භාෂාවට දානකොට අර තියෙන අඩුම කැඩි වලින් සාකච්ඡා කරන්නේ. ඒකට අක්කේයස්මින් පතිත්තිතා අක්කේය සංජිනෝ සත්තා අක්කේය අක්කේයස්මින් අපරිඥාත මේ කිව හැකි දේ පොඩ්ඩයි අවබෝධයේ ලොකුයි කියන එක දන්නේ නැති මෝඩයා මායාවේ උගලට වැටෙනවා. ඒ අපි උත්සාහ කරන්න ඕන. අද අපි දකිනවා ශුන්‍යතාවට ගියාම අදුක්කම සුඛ වේදනා වේද. ඒට අපි දකිනවා ඒක සංඥා කරන්න බැරි දෙයක් කියලා. අනිද්දා දකින්නවා මම කිසිම හැසිරීමක් නොකරන තැන කියලා. සංස්කාර නොකරන තැන කියලා. ඊට පස්සේ දකින්නවා මේක ඇතුලේ මම සහ මම නෙවෙයි කියලා දෙකක් නැහැ කියලා. ඊට පස්සේ අනිත් දවසේ කියනවා රූපී කියලා ගන්න ගන්න දෙයක් නෙකේ නැහැ. ඉතින් ඔක්කොම ඇත්ත. දකින්න දකින්න වෙලාව හැටියට. මේ කොයි එකටත් ඕක කියන්න ගියත් ඕක කියන එක නාව වෙනවා. ඒ නිසා කියන්නේ ඕක හරි. ආරම්භයට ඕක හරිව නැවතත් බලන්න. නැවතත් බලන්න. විවෘත අදහසෙන් බලන්න. එතකොට ජාතියන් දෙයට ඇස් පහළ වෙච්චාම එයා දන්නවා යථාගේ අත ගන්න කොටසේ ඇටියට කතා කරන්නේ ඒක නිසා ඒ දීගනිකායේ පළවෙනිම සූත්‍රයේ ඒ මිසදිතු හැටදේ කරන කතා කරනකොට බුදුහාමර සඳහන් කළා තියෙනවා තදපි පස්සපච්චව කිසිම කෙනෙක් බොරුවක් කියන්නේ එයා කියන්නේ අත්දකපු දෙයමයි කියන්නේ. හැබැයි අත්දකලා තියෙන කොටසයි. ඒක එයා සම්පූර්ණ එක කරනවා. කරලා මම අත්දැක්කා කියලා ගහපා දෙනවා. ඉතින් අර සම්පූර්ණක දැකපියක නඩ පේනවා. ඒක බොරු කියන්නේ අත්දැකීමක් තමයි කතා කරන බය අත්දැකීම ආංශික බව yaadන්නේ. එතකොට යා ගහපා දෙනවා බොහොම ඔලොමල වෙනවා. මට බොරු කියනවාද මම මම මේ හිතලා නේද කියන්නේ අතගාන නේද කියන්නේ දැනගෙන නේද කියන්නේ කියලා. දැන් දැනකට තියෙන්නේ කොටසක් බව ආංශික බව දන්නේ නැතිකම පරි භයානක දෙයක් පිහින් යනකට වගේ තමයි. යට යාගේ මොඩකම හොඳට පේනවා ඇත්ත තිකෙනවා. ඒ නිසා අපි කරණ තියෙන්නේ මම දන්නවා ආංශිකව දන්නවා හෙටත් ගිහලා වෙන තැනකින් අත කාරවන්න. අනිත් දවසේ වෙන තැනකින් අත කාරවන්න. අත කාන අත ගන්න මේ දැනුම පූර්ණත්වයකටපත් වෙනවා. ඒ සම්පූර්ණ දැනුමක් පූර්ණත්වයටපත් වීමක් අවශ්‍යත් නැහැ රහත් වෙන්න. මේ දැනුම ආංශික බව දැනීමම ඇති රහත් වෙන්න. ඒ දැනුමේ පූර්ණත්වය අවශ්‍ය වෙන්නේ සම්මා සම්බුද්ධත්වයට විතරයි. මේ කතා කරන්නේ අපේ තියෙන සීමිත දර්ශනය යටතේ කියලා දන්නවනම් අපි ඒ තරම්ම මේ බොළඳයි. අපි ඒ තරම්ම ආංශිකයි. අපි ඒ තරම්ම වල්නරබල්. එහෙම නැත්නම් අනතුරකට ලක් වෙලා ඉන්න එකක් කියලා දන්නවනම් අපි වැඩි පැහැය වෙන්න හදන්නේ. අපි දන්නා දන්න දේ ආංශිකයි. ආංශික බව කියවනම් කාටවත් ඒකට හානියක් වෙන්නේ නැහැ. අන්තිම ඉදිරියට යන්න ඉඩකුත් හම්බ වෙනවා. අන්නේ නිහතමානීකම ඒ අහිංසකකම තමයි මේ අසහනයක් නැති ජීවිතයට හම් වෙන කරඬුව ඔටුන්න. නිතරම අහිංසක වෙනවා. නිතරම නීතමානී වෙනවා. මම බුදුහාමරගේ දැනුමත් එක්ක බලන කොච්චර පොඩ්ඩක් තියෙන හැබැයි මේ ඇති මම මේකම නැවත නැවත කරමින් කරමින් ඉදිරියට යනවා කියන එක මිස මම අංග සම්පූර්ණ වෙන්න හදනවයි කියලා කියවපු ගමන කදාකවත් කරගන්න බැරි දෙයකට ගිහිල්ලා අපි ගලිය ඔළුව ගහගත්තා වගේ අමාරුවට වැටෙනවා පෙන්නලා තියෙනලු පුදුරඥානස පුළුවන්. හරි හැබැයි කියන ඔක්කොම ඕනේ නෑ නිවන් දකින්න. මේ අපේ තියෙන වල්නරබිලිටි එක අපේ තියෙන මේ අනතුරට ලක් වෙන්න පුළුවන් ගතිය තීරුම් ගත්තට පස්සේ තණ්හා මාන දිටු ගොඩක් එන්නේ. ඒකකට සමාජයේ ප්‍රශ්නත් අඩුයි. ඒතරේ ප්‍රශ්නත් අඩුයි. ඒ නිසා ඒ ශුන්‍යතාවය කියලා ඔය කියන කෙනාගේ අදහස අහන කෙනා කියන එකම දන්නේ නැහැ. එයා ශුන්‍යතාවය කියලා අදහස් කරන මොකද්ද කියලා මෙයාට තේරෙන්නේ නැහැ. ඒකේ රූප ලක්ෂණ ස්වභාව සතහන් ආකාර කියනකොට තමයි සංනිවේදනය වෙනකොට දන්නවා හරි හරි ඒක පැත්තකින් ඇත්ත. තව බැලිය යුතු පැති ගොඩක් තියෙන නිසා උනන්දු කරලා කියන ඕකම දිගට දිගට කරගෙන යන්නේ. ආනන්දයේදී ආලාපන කරගෙන යනකොට ඒක නොදැනෙන සත්‍යයක් වෙනවා. උපදේශ දෙන්නේ කලින් ඒක සාකාරය දකින්න කියලායි ආශ්වාසය ප්‍රශ්වාසය අපේ නිස්සාරක් දකින්න කියලා එක ටික ටික නිස්සාරක් වෙනවා කියන මට කවදාවත් එන්නේ නිස්සාරක් දැකලා නැහැ ස්වාමීන් වහන්සේ ඒකලස් ආකාරයේ වරින් වර දැකලා තියෙන මතකයි ඒවත් පරක්කේක ගත්තාම එහෙම දකින්න නැතුව මම වෙලාවක දැනෙන ආනාපානයේ දැනෙන දෙකම ආශ්‍රය කරලා ඒක නිවැරදි මේක හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ ප්‍රශ්න නැගින්නේ මට පේන විදිහට ඉස්සෙල්ලා 11 ආකාරය දැකලා ඊට පස්සේ හිතන දැකලා පස්සේ තමයි නොදැනීම යන්න ඕන කියලා අපි රේකී ක්‍රමයක් හිතාගෙන. නමුත් භාවනා වෙනකොට එහෙම නෙවෙයි වෙන්නේ. ඔය මොනවාක්වත් නැතුව ගියම ඩක්කාලා හිතන්ට යනවා. ඒතකොට සැකයක් වෙනවා අඩේ මට මුලමඳාක බලන්න බැරි වුණා. ආය හයියෙන් හුස්ම ගන්නවා මුලමඳාක බලන්න. එහෙම නැත්තම් කියනවා මට 11 ආකාරය බලන්න බැරි වුණා. අඩේ මේ කල්කටේ කොලක් අරගෙන වාඩි වෙන්න ගෙනලා එක එක ගණන් කරා. මේ වැඩේ වෙලා. ඒ කියන්නේ බබාට නිින්ද ගිහිල්ලා අම්මා තාම නැරවිලි කවි කියන. අම්මට නිින්ද ගිහිල්ලා නැහැ. ඉතින් මේ අධ්‍යාපනයේ දෝෂේ. අපි මේ ලීනියර් සිස්ටම් එකක් අල්ලගෙන මේ රේඛීය ක්‍රමයක් අල්ලගෙන ඒ රේඛීය ක්‍රමේ නැති වුණාම ප්‍රත්‍යක්ෂය ආවත් ඒක සෙකන්ඩ් ක්ලාස් කරලා නැත කරනවා. ඒ නිසා මතක තියාගන්න දැනුම හැම වෙලාවෙම උදව් කරන්නේ නැහැ. දැනුමින් කරන්නේ අපි මේ මේ එක රේඛාවක් දිගේ එක නාලිකාවක් දිගේ විතරක් යන ඉස්සර පස්සට යන නිකන් බස් පාරේ යන ගමන නෙවෙයි කෝච්චි පාරේ යන ගමන වල පුරුදු කර. ට්‍රැක් එකේම යන්න ඕන. ඉතින් ඒක හරිය භයානකයි. කියන්නේ අත්දැකීම දෙවෙනි සැරසලකනවා සුතමේ ඥාණයට ගැලපෙන්නේ කියලා. ඉතින් ඒක න කොච්චරද භාවනා කරලා අත්දැක්කත් හිතුව ගන්න නිවන අත්දැක්කත් යකන මහා කම්මැලි තැන. මහා එපා කරන තැන. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරනවා. හරියට දන්නේ නැහැ මේක බොහෝ විවේක තැනක්. බොහෝමත්ම හුදකලා තැනක් කියලා. දැනෙත එක නේද මහා මුස්පීතු තැනක්, මහා කම්මැලි තැනක්, මහා ඒකාකාරී තැනක් කියලා. ඒ නිසා ඒක දිහා පිළිගන්නා සුළු ගතියෙන්ද යන්නේ ප්‍රශ්න කරන සුළු ගතියෙන්ද යන්නේ කියන එක ඒ මෝඩ වඩුව අවුරුද්දත් එක වර බදනවා නැත්තම් පන්තුලට තැලිපියා වුණා වගේ. ඒ නිසා පළවෙනිම පිළිගන්න අද්දකියි. අත්දැකීමට ගැළපෙන එක තමයි චින්තාමය ඥාන. ඒක එන්නේ සුතමේ ඥාන. සුතමේ ඥානේ අන්තිම පල්ලෙහාට යනවා. ඒ නිසා නැවත නැවතත් කරලා බලන්න යම් ක්‍රමයකට ගිහිල්ලා Tamanට දැනෙන හුස්ම ඉඳලා දැනෙන හුස්මට ගියාට පස්සේ ඔකෝයි කියන පෙරහැර දිගේමද යන්නේ නැත්නම් හදිසියෙම වෙනවද කියලා. මම දැක්ක විදිහට මම නිසන්වනේ එළියට එන්නේ ඉස්සරලා මම හිතුවේ මේක ඉතින් දුර ගමනක් නේ. ඒ නිසා මම හිතුවා මේ එළියට ගිහලා බණ කියන එකේ කිසි තේරුමක් නැහැ. මොකද ඒ තරම මිනිස්සු ඉන්නේ අන්විහිතව. අනිතින් කිව්වට තේරුම් ගන්නත් බැරි නිසායි කියලා. නමුත් මම කොළඹට ඇවිල්ලා මාස 3ක් විතර යනවා මම දැක්කා. මම හිතනවට වැඩිය මිනිස්සු හුඟා බුද්ධිමත්. හුඟා ප්‍රබුද්ධයි. හුඟා අත්දැකීම් ලැබලා තියෙනවා. නමුත් අවාසනාවට ඒගොල්ලෝ අත්දැකීම සැක කරනවා. ඒ මොකද හේතුව කවුරු හරි දීපු ලනුවක්. පොතේ තියෙන්නේ මෙහෙමයි. ඒක නැත්තම් අත්දැකීම සැක කරනවා. ඉතින් තාම අනුකම්පාවෙන් කියන්නේ කමන්න පොත තියන්න පොඩ්ඩකට පැත්තකට අත්දැකීම ඉස්සරහට ගන්න. ගත්ත ගමන් පුදුමාකාර ශක්තියක් තියෙනවා. අපි ඒ තරම හීනයි, අපි ඒ තරම දීනයි, අපි ඒ තරම පොතේට ගැති. අත්දැකීම මේ පොතේ දැනුමට ගැති වෙලා තියෙනවා මේ විභාග අධ්‍යාපන ක්‍රමය නිසා. පොත දැනගත්තට බෑ. ඒ විදිහටම අමාරුලා කියප එක පළවෙනි ෆස්ට් ක්ලාස් ගන්න. ඒ නිසා අනිත් ඔක්කොම ඉන්නන ඌයට. අත්දැකීමට නෑ තැන. ෆස්ට් ක්ලාස් කප් එක එක්කත් රිසර්ච් වලට හොඳ නෑ කියලා මේ ළඟදී රිසර්ච් එකකින් දඩරලා. රිසර්ච් සෙන්ටර් වල කවදාකවත් ගැලපෙන්නේ නැතුව ෆස්ට් ක්ලාස් එක. මුදු උන්ගේ මට්ටම රිසර්ච් කරන්නේ රටේ ඉන්න ෆස්ට් ක්ලාස් ගහපු නෙවෙයි. රටේ ඉන්න සාමාන්‍ය ජනතාව උන්ට ගැලපෙන එක අරුවට තේරෙන්නේ නැහැ. මොකද වෙන තරකින් හිතන්නේ. ඉතින් සෙකන්ඩ් අපර් එකක් තියෙන කට්ටිය හොඳයි ෆස්ට් ක්ලාස් වලට වැඩියි. මට තියුනේ third class. top එකට තියෙනවා සාමාන්‍ය බුද්ධිය. ඒ නිසා මම බලන්නේ බලලා පැත්තෙන් හරි ගමන්නේ මීවල්ලට වැඩි. ඒ කාක පර්සියන් කැද්ද මට ප්‍රශ්නයක් නැහැ. පණ තියනවද නැද්ද මට ඕනේ නැහැ. මම බලන්නේ මීවල්ලනවන මම විකා. නිසා මයිත් එක භාවනා කරෝ මයිත් එක ඉගෙන ගත්ත ඔක්කොම මට වැඩිය හොඳයි. ඒ නිසා කාටවත් මට වගේ දෙලියක් ලැබුණේ නැහැ ජීවිතේ. මම තාමත් භාවනා කරනවා තාමත් ජොලියේ ඉන්නේ මොකද මම ওই මොනම මූල ධර්මයක්වත් පමණට වැඩි දලකන්නේ බුදුහාමුදුරුවෝ කියෝ වෙන්න පුළුවන් ඒක වෙනම දෙයක් මම බුදුහාමුදුරුවෝට ලයිසන් එකක් දීලා තියෙනවා පච්චක්ක සිද්ධාව ගන්නේ ඵලයක් ඔය වගේ කියයි ඉස්සලගේ ඉපත් ඒකයි Tamanට සැක නැහැනේ ඵලයක් සැකනම් මූල කර්මත්තන්නේ සැකනම් මූල කර්මත්තන්නේ මූල කර්මත්තන්නේ හැම වෙලාවකම කාලේ නාස්තියි තමම ටෙස්ට් එක නිසා විශ්වාසය එනකොට එනකොට ඔය මොකක්වත් බලන්නේ එයා වැඩේ කරලා ඉවරලා තමයි මූල ධර්ම බලන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේත් මේ පැත්තෙන් බලන්න මේ 11 ආකාරයත් මුලමදාග බැලීමත් පස්සේ තමයි නොදැනීමෙන්න ඕනේ කියලා හිතාගත්ත චින්තනයක් වද දෙන හැටි. මේ අස්පන අපිට හිස්තන ආවට පස්සේ අපි ඒක පිළිගන්න කැමති නෑ. ඒක ආනොඹ මේ 11 ආකාරය දැකලා දාවි. නැත්තම් බලන්න. මුලමදාග දැක්කද? නෑ එහෙනම් බලන්න. ගේට්ටුවේ ඉන්නේ අම මැට්ටෙක්. මෝ fully qualified. යේසුස් වහන්සේ යන්න ආයුලක දවසක් මේ පල්ලි ඇතුළට යන්න කියන්නේ මේ සර්විස් එකට. ඒකට පෙත්ත කවල සෙනගලු. ඒත් මගේ ඉන්න මිනිස්සු කිව්වලු මේ මම දැකලා අද මේ පල්ලි ඇතුලේ යන්න ඉඳ නෑ මේ බදු ගන්න කට්ටිය පිරිලයි කියලා ඇතුලේ. ඊට පස්සේ ඒසන්තරද දෙවියන් වහන්සේ ආවත් ඇතුළට ය아가න්න විදියක් බැරි වෙයි කියලා. පල්ලිය ඇතුළට. මොකද ඒක ඇතුළේ බදු ගත්ත කට්ටිය බදු ගණන් කරන කට්ටියකින් පිළිලා. සර්විස් එකට යන කට්ටියට ඉඩ නැහැ. හැමතැනම මේකයි වෙලා. අඩු ගානේ අපේ හිතවත් බලන්න ප්‍රත්‍යක්ෂයට ඉඩ දෙනවාද කියලා අත්දැකීම් ලැබපු කෙනා වුණත් ප්‍රත්‍යක්ෂයට හැඳි මිටෙන් බෙදන්නේ. චින්තාමය ඥානට හැඳින් බෙදනවා. හැඳින් බෙදන හැඳින් බෙදෙනවා කියන එක තේරෙනවද මන්දන්නේ? නිසා අපි කවදද මමගේ මගේ අත්දකින්න දෙයට සලකන්නේ එදා තමයි නිවන් ලැබෙන්නේ. එහෙම නැත්නම් මේ අරමූල ධර්ම මේ වතරමට මනින්න පතන තාක්කල් ඒ මොඩ වඩියකට කියන්නේ රජ්ජුරෝ නිදා ගන්නකොට කඩුව රිලෙවෙකට දීලා පුතියගෙන වෙච්ච කතාව දන්නවනේ. අරසාවට අහලා තියෙනවනේ. මේ මැස්ස මැස්සෙක් ගහුවා ඌ ඉතින් අනිවාර්යයෙන්ම අරස විශ්ත කරා. දැහැට බෙද දීපුවා මැසට රජුරෝ දෙකට ගියා මැස්ස පැත්තකට. ඒ නිසා අපි කඩුව දීලා තියෙන චින්තාමේ ඥාන වලට ඔය මොන සැප සම්පත් ලැබුවත් කඩුවක් කිල්ල වගේ තමයි. ඒ නිසා කරුණා කරලා අත්දැකීමට යන්න හැබැයි එතකොට අනතුරක් තියෙනවා. අනතුරක් තිබුණා කියලා කියන්නේ අපි යන්නේ හරි වැරදිද පැරි. ඒකද බලන්න කියන්නේ. මම මම ගන්නවා පියවරක් හරිනම් හරි වැරදිනම් වැරදි. මම බලන්න කියනවා. අන්නේ ඔලමලකවට මම කියන්නේ සාහසිකකම කියලා. මම කියන්නේ සෙල්ලක්කාරකම කියලා. ඒක නැත්තම් ওই භාවනා විපස්සනා පැත්තේ හරි අමාරුයි. නමුත් මම දැකපු දේ තමයි ඊට වැතර පස්සේ ඒක හරියට කියලා දුන්නොත් ඒකට ලෑස්ති වෙච්ච විශාල පිටසක් ඉන්න අපි හිතනට වැඩියි. 150ට වැඩි කියන එක නෙමෙයි මං කියන්නේ. මං හිතනවට වැඩි පිරිසක් ඉන්නවා. උද්දටම අත්දැකීම් ලැබලා තියෙන්නේ පාර හරි ගසලා දීපු ගමන් එයා ඒකෙන් සතුටුපත් වෙනවා. උනන්දු වෙනවා ඉදිරියට. ඒ විතරක් නෙමෙයි අනික් අයටත් උදව් කරනවා. මේ පොත අරගෙන ඒකෙන්ම ඉන්න ගුරුවරුත් එක තමයි මේක මුකුත් කරන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම එකෙක් ඇතුලේ ඉන්නවනේ දැන්. Taman තුලම ඉන්නවනේ. ඒක පිටින් දකන්නට හරි භයානකයි. ඒ නිසා කවදාකවත් සීලේ තියෙනවනම් ශ්‍රද්ධාව තියෙනවනම් සතිය තියෙනවනම් මූල ධර්මයට ඉස්සර වෙන්න දෙන්න එපා. අයින් කරන්නත් ඒවා පිටින් පිටිපසට එන්නේ. පසුපිල ආසනයක් දෙන්න යාට. ප්‍රත්‍යක්ෂයට මුල්තන දීලා කරන්න ඒ නිසා ආනපාන නොගෙවෙන තැනට ගෙවෙන තැනට ගියා නම් ඊගාවට තියෙන එක බලනවා මිසක් අනවත ආනපාන කරලා මුලමඳක බලන්න යන්න එපා. ආය අයියුගුස්ම රණේ කොලස ආකාරය බලන්න යන්න එපා කියන එක මම කියන්නේ.